ඒ හේෂාන්ට ආරාධනා කරමු විචිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. හොඳයි සමහන්. සමහන් කිව්වට කෙනෙක් වුණා නම් පෞද්ගලිකව යම කන්නත් ගන්න පුළුවන්. එතෙන් ගිහිල්ලා මම පුළුවන්. මොන ප්‍රශ්නයක් හම්බුනා එලිමාට. විචිත දිනායේ ප්‍රශ්න ටික මම කතා කරන්නේ මුදුරන්නේ වලට කරන්න අවස්ථාව තියෙනවා. ඒ ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ මේ භවයේදී ප්‍රථම ධානය ලැබු කෙනෙක්. ඒ නොපිරිහි නොපිරිහි මියකොස් ඊළඟ භවයේදී මනුෂ්‍ය ආත්මයක්ම ලැබුවොත් ඊට ආත්මයේ ලැබුණු ප්‍රථම ධානය ඊට බලපාන්නේ කෙසේද? යන කර්මාවෙන් පාදා දෙන්නේ. මේක ඇත්තටම මූල ධර්ම හැටියට වෙන්න බෑ. ධානය පිළිදෙන්නේ නැතුව අවධාන ගෞරවය සිදු වුණොත් ඒ ධානයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝක උප්පත්තිය තමයි ධානයේ තියෙන ඵලය. ඒ නිසා ආයනට මනුස්ස ලෝකෙට එනවා කියලා උපකල්පනයක් කරන්න ඉඩක් නැහැ ඒකේ. එහෙම කරන්න නම් ඒ ධ්‍යානෙ පිරෙහෙන්න ඕනේ. පිරුණොත් තමයි ඒ බ්‍රහ්ම ලෝකෙ පල්ලෙහා තරකට එන්න පුළුවන්. එන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ වර්ණන කරලා තියෙන ක්‍රමේ වැරදි. අපි දන්න තේරවාදී අපි තියෙන විස්තර හැටියට මේ බ්‍රහ්ම ලෝකෝපගතෝ හෝති කියලා කියනවා ධ්‍යානෙ පිරෙන්නේ නැතුව මේ පරිලෝකියොත් බ්‍රහ්ම ලෝකෝපගතෝ හෝති කියලා ඔය මෙත්තාන සංස සූත්‍රයේ අන්තිමටම ලියලා තියෙනවා. ඉතින් ඒක සර්වචනසි කියප එක නිසා මේ වගේ ප්‍රශ්නයක් වර්ණ ගන්න අපිට ඉඩක් නැහැ. අපි දන්න මූල ධර්ම වල හැටියට. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාන්දර සක්මනෙන් පසු පරයන්කේ ගෙවික ශරීරයේ දැනින් වේදනා දැනෙන වේදනා ඇදී පළමුව උගුර සිට දකුණු තන පිටට යන මාර්ගය ඔස්සේ දැනුණු වේදනාව වේදනාවයි මෙනෙහි කළ විට නැති වී වෙන තැනක ඇති වේ. ඒ ඇලවීම නැති වෙනවා. වඩා සංවේදී ස්ථානවල කුඩි කරනවා මේ දැනුම. ඒක වේදනාවේ කෙරෙත වැඩි වේදනාවක් මෙහි කෙරෙන. ඉන්පසු සතුටක් ඇති වෙනවා. රස්නේ දැනෙන විට මේ හේතු දාතයේ සිටිනවා. තවද විටක ආනාපානය පපුව මැද කොටසේ පමණක් උස්පරක් වී මිස චලනයේ දැනෙනවා. වායු දාතයේ ලෙස නැතිනේ. මේ මේ අතර තුර සිටිවිලිට ඇති වී නැති කිය. එකින් එක වෙනස් වෙමින් මේ දේවා සිදුවේ. කිස් වතාපිතාවක් සිදු වෙන්නේ කිස් වතාපිතාවක් තුළ. එසේ නැතිනම් මේ සියල්ල කිස් අවකාශය තුළ සිදු විය. ඒ මොකද අපරෙන් නිදහස් විස බවක් විදිනවා. නිදහස් නිසල බව. නිසල බවක් විදිනවා. දෙවන පරයන්කේදීද ආනාපානය වරින් වර සිදු වල වෙනවා. චලනයේ ඒ ආස්වාද ප්‍රාස්වාද බව දැනුනේ. තදවීමක්, සැහැල්ලු වීමක් දැනුන විට අතිවිද ආදී බව සිදු වෙනවා. විටින් විට නිතරයන්ෙන් දැසීමකින් අවදිවීමක් ඇති වෙනවා. භාවනාව මෙලෙස දිගටම කෙරෙනවා. ධාතු මානසික ආරෝපක පැතිර වේදනාව තේජෝ ධාතුව ලෙස ගැටහිද සෝන්වාස භාවනාව සිදුවන විට එකිනෙකට වෙනස් වේවා සිදුවන විට එහිදී සතියේ මනිකමක්ද නැතිනම් සතිය නැතිව සීක්‍රෙන් වෙනස් වෙමින් වෙනස් වෙමින් යනවාද සිදුවේ අතන නගන්න හදන ප්‍රශ්න ටික නැත්තම් කියන දේ තේරෙනවා නගන්න හදන ප්‍රශ්න නිසා ඉස්සලා කියපේ පිළිබඳවත් ඉතින් සලකා බලන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ වේදනාව කියලා කියන තේජෝ ධාතුවද කියලා වගේ ප්‍රශ්න ගන්න බෑ වේදනාව කියලා කියන්නේ නාම ධර්මයක් තේජෝ ධාතු කියලා කියන්නේ රූප ධර්මයක් ඉතින් මේවා පොඩි අනවශ්‍ය පාටලවා ගැනීම වගේ කරලා දෙන්නේ වේදනාව දැවිලි සයිච් එකක් වෙන්න පුළුවන් එතකොට නම් අපිට ධනවා වගේ කතාවක් නක් කියනවා නම් වේදනාව කියන එක සැප වේදනා දුක් වේදනා දුක්ඛම සුඛ වේදනා කියන වචනේ තමයි වේදනා විදීම වලට කියන්නේ. එතකොට ඒක තීජෝ ධාතු වශයෙන් හඳුර ගන්න හදනවා කියලා කියන්නේ නාම රූප දෙක පිළිබඳව සම්පදාය පටලවාගෙන කියනවා. ඒ වගේම ඊට පස්සේ නංගන ප්‍රශ්නවලදී හොඳට භාවනාව යනවා මේක මේ මූල ධර්ම දාන්න ගිහිල්ලා මේකට එහෙම නැත්නම් මේකට අර්ථකථන දෙන්න ගිහිල්ලා හිත විසින් ප්‍රපංච කළ යුතු නැති තැන් වල ප්‍රපංච කිරීම හරහා භාවනාවට දැන හෝ නොදැන අනදර කරලා තියෙනවා. භාවනා හරියට පාරේ යන්න හදනකොට කකුල් මාට්ටු දාලා තියෙනවා. මේක සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරන ප්‍රපංච කළ යුතු නැති තැන් වල ප්‍රපංච කරනවා කියන්නේ. කතා වාග් බහුල්‍ය අවශ්‍ය නැති තැන් වල වාග් බහුල්‍ය දෙන්න හදනවා. අර්ථ කතාවක් ඉල්ලන්නේ නැත්නම් වල අර්ථ කතා දෙන්න හදනවා. විශ්ලේෂණ අවශ්‍ය නැත්නම් වල විශ්ලේෂණ දෙන්න හදනවා. ඒකට යෝගාචරයට භාවනා බුද්ධිය නැති වෙනවා. ඒක නිසා තමයි තේරෙනවා නම් කනේ වේදනාව, කටේ වේදනාව හරි මේ. මේ මම මැරිලා නෑනේ. මට නිින්ද ගිහිල්ලා නෑනේ. මට ක්ලාන්ත වෙලා නෑනේ. ඒ නිසා මේ වේදනාව තමයි මට වර්තමාන සතිය පිටර බවට ලකුණ. ඒක සඳහා පුංචි අස්වැසිල්ලක් වශයෙන් අටුව අටුවචාන් මාසලා කියනවා මේ වගේ වේදනාවල් එනවා. සර්වචනාංශේ සඳහන් කරනවා දාරත කියලා. මේ දාරත කියලා කියන්නේ පීරි ගන්න වගේ පොඩි කෙනහිල්ලක් තමයි. හැබැයි දරා ගන්න පුළුවන්. එච්චරයි ඔක තියෙන එකම රහසමික දැරිය හැකි. ඉතින් ඒක නිසා මේකත් නැති මට්ටමට ගිහිල්ලා බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ මේ මනුෂ්‍ය දුක කියන එක අව탁සම් කිරීම. දෙක නෝකෝ මේ නාමද රූපද පටවි දාපද තේජුද වාස කියලා හොයන්න හදනවා කියලා කියන්නේ මේ වෙලාවේදී ලැබිය යුතු විශ්‍රාමය, වේලාවේදී ලැබිය යුතු හුදේකලාව පාවා දීලා. අරක මේක විස්තර කරන්න ආවා. ඉතින් මේක මේ වගේ ප්‍රශ්නයකට උත්තර අහනකොට සමහරලාට එකපාරින්ම මේක විසඳෙනවා. නැත්නම් තීරුම් ගන්න වෙලාවල් තියෙනවා. ඒත් ගොඩක් කරනකොට ඕක තමයි එන්නේ. ඉතින් ඒක නිසා මතක තියාගන්න ප්‍රපංච කලේසු නැති තැන් වල ප්‍රපංචකරණය කරන්න ගියාට පස්සේ අපි කියනවා ප්‍රශ්න සීමාව ඉක්මවලා ගිහින්. අනවශ්‍ය ප්‍රශ්න අහලා නිකන් හිත දොඩමලු කරගන්න. කෙදි කන නහය අල්ලන්න පුළුවන් වෙලාවදී කරවටේ අත දාලා නහය අල්ලන්න හදනවා. පහරෙන් පිටකොට පැනලා ප්‍රශ්න ඇති කරගන්න නිසා මතක තියාගන්න පුංචි උපමාන දෙකක් මම දෙන්නම්. මේක Tamanට විසදේ කියලා හිතලා තමයි මේ ප්‍රතිපදාවේ ඉන්න බව දන්නවද කියන එක බලන්න. මේ අහම්බයත් කෝවිදුවලද නැත්නම් මේ කවුරුහරි ඕනියක් කරලාද නැත්නම් මොන එකකින්ද මේ නලියන්නේ නැත්නම් මේ ප්‍රතිපදාව හරහද උනේද කියලා දැනගන්න ඉඳපතෙන්ලා මෙතෙන්ට පාර දෙනවා. දෙක තිබුණට වැඩි අසහනය අඩුයි, ආතතිය අඩුයි, කෙලෙස් අඩුයි කියලා එක දැනගන්න. ඔච්චරයි. ඒ කියන්නේ ඉවර වෙලා නැහැ. තව දරතේ තියෙන බුදුරජාණන් කියනවා මේ දරතේට මේ පීරි ගෑවට මේ කෙනහිල්ලට ප්‍රීතිය කියලා කියපන්. ඒකට ප්‍රීතිය කියලා කියවම මොකද ඔබට ඉවසන්න පුළුවන්. මේක ඉවසා ගන්න බැරි තරම් දුකක් දෙන එකක් බුදුරජාණන්සේගේ ක්‍රමිකව කෙලස් කැපීමේ ක්‍රමය හරහා දරා ගන්න පුළුවන්කට ඇවිල්ලා තියෙනවා අපි මේකට අනවශ්‍ය අර්ථකථන දෙන්නත් එපා මේකත් නැති එකක් ඉල්ලන්නත් එපා ඒක බුදුහාමුදුරුවෝත් ඉල්ලන්නේ නැහැ මෙතෙන්ට අඩු කරගන්න එක තමයි අපිට ප්‍රතිපදාවෙන් හම්බෙලා තියෙන ලොකුම ලේ. එහෙම නැත්නම් කෙලස් කපනවා කියන්නේ ඕකයි. තවත් කැපෙනවා හැබැයි ওই විනිත් කැපෙනවා. ඒ වෙලාවේදී අර්ථකතර දෙන්න ගිහිල්ලා ප්‍රපංචකරණය කරන්න ගිහිල්ලා අර විස්තර විවහ කරන්න හදලා අර ඒ වෙලාවේ හම්බෙච්චන බුද්ධිය විවේකීව විඳින්න පුළුවන් ගතිය වෙනුවට පවුරු ගන්නවා. ඉතින් මේක මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරියට කීප දෙනෙක් කියලා තියෙනවා. ඒතකොට කියලා තියෙනවා ආයතන වහන්සේ මේ ප්‍රපංච කලෙක් නැතරලෝ ප්‍රපංච කිරීමක් කරන්නේ. ඔන්න ඔකට හොඳට තැම්පත් වෙන්න දෙන්න. ඔකට විශ්‍රාම වෙන්න දෙන්න. විවේක වෙන්න දෙන්න මේ මනසට ගිහිල්ලා අහුරු ගන්න දෙන්න එපා. ඒක මනසේ තියෙන කඩප්පුලි නොකෑමන දහබඳුර පට්ටබඳුර ගතිය. ඉතින් සමහර විතර මේක විමර්ශන බුද්ධිය කියලා. සමහර විතර මේක ධම්මවිචේ සම්බොධ්‍යංගිය කියලා. ඉතින් කොට ඒමනක් නැහැ. කොට ඒමනක් නැහැ. ඉතින් හැම එකම පවුරු ගන්නවා. අර ලියන්න තියෙන මල්ල ඔබල බලනවා. ඉතින් මේක ඇත්තටම තනියම විසඳ ගන්න බැරි ප්‍රශ්නයක්. සාකච්ඡාවෙන් තොරව මොන විදිහකින්වත් විසඳන්න බෑ. ඒකට සර්වචනක අපිට අනන්ත අප්‍රමාණ උපමාන දීලා තියෙනවා. මේ අනවශ්‍ය වෙලාවට මේ නිකම් ප්‍රශ්න කරලා ප්‍රපංච කරන්නත් එපා. සද්ධායෙන් බලපන් මොඩි ඉවසන්න පුළුවන් නම් ඉවසාගෙන හේම තැම්පත් වෙන්න දෙන්න අවුස්සලා මේක පෑදී දීලා බොරදී එක් කරන්න එපා. අනාකූල ප්‍රවාහයේ ප්‍රශ්න ඇසීම හරහා අර්ථකථන දීම හරහා ආකූල කරගන්න එපා. ඒක මේ උගත්කමෙන් ඇතිවෙච්ච භයානක රෝගයක්. උගත්කම වැඩිකම නිසා ඇතිවෙච්ච භයානක රෝගයක් හැමදේම පහුරු කරලා හදනවා. ඉතින් ඒක දැනගන්න මේකටයි කෙලස් කියන්නේ. මේකට කියන්නේ කෙලස් එනවා. අස්සද්ද පිසුදු ඉන්න පුළුවන් තැන තියෙදි කෙන කොරනවා. කෙලස් එනවා. ඒකලියල හිතනවා මේක වැදගත් ප්‍රශ්නයක් මේක වැදගත් ධර්ම විචයක් මේක වැදගත් විමර්ශන බුද්ධියක් මේක වැදගත් විචාර බුද්ධියක් කියලා හිතනවා ඒ නිසා කියනවා විචිකිච්ඡා මුඛේන පඤ්ඤා මුඛේන විචිකිච්ඡාං වච්චේති කියලා ප්‍රඥා ස්වરૂපෙන් විචිකිච්ඡාව අපිට වද දෙනවා හැබැයි එනකොට වෙන්නේ මම ප්‍රඥාවන්තයි මේ ප්‍රශ්න ප්‍රඥාවන්තයි උත්තරේ ප්‍රශ්නවන්තයි ධර්ම විචය කියලා කියන්නේ නමුත් යට තියෙන සැකේ යට තියෙන සද්ධාව නැතිකම යට තියෙන අදහන් නැති ගතිය. ඒ නිසා ඒක මේ බණිනව නෙවෙයි මම මේ කරන්නේ. ඒ හැටි මේකට ඉවසලා පුළුවන් තරම් කියන්න මේ ප්‍රශ්න විසඳලා හරියන්නේ දැන් සීලමික දරාගෙන ඉන්න පුළුවන් කරබන නිවෙන්න ඇරලා පස්සද්ධියට යන්න ඇරලා පස්සම්මනේ යන්නලා එහෙම තැම්පත් වෙන්න දෙන එකයි කරන්නේ. ඒක නිසා මේ මේ ප්‍රශ්න කරුට බැනින්නට මට ඕනේ හොඳ වෙලාවට ඉඳලා තියෙන ප්‍රශ්න කරුව අඳුන ගන්නෙත් නෑ නම ලියලත් නෑ ඒ ගැන මම තාමත් සතුටු වෙනවා. නැත්තම් ඉතින් මම මේ පුද්ගලයෙකුට බනිනවා පුද්ගලයෙකුට ගහනවා කියන හොඳට භාවනා කරන කෙනෙක් පිටරයි කිසිම සැකයක් නැහැ. නමුත් ප්‍රපංච කලිතු නැත්තම් වල ප්‍රපංච කිරීම මේ තේකින වාක්‍ය මම පටන් ගත්තේ ඒකෙන් මම ඉවර කරනවා. ලස්සනට භාවනා යනවා පළවෙනි පාර. ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව ආරම්භයේදී එහා මෙහා චලනය වන ඉතා කුඩා අඩුපාඩු ටිකක් දැర్శණය වේ. මේ කුමක් කරන්නේ කියලා. මේ ආනාපානි කියලා සර්වචන ශබ්ද පෙන්ලා දීලා තියෙන මේ කායන පස්සන ගත්තාම ඊට රූපාකාරයක් තියෙනවා වේදනාකාරයක් තියෙනවා සංඥාකාරයක් තියෙනවා සංස්කාරාකාරයක් තියෙනවා විඥානාකාරයක් තියෙනවා. ඒ රූපාකාරය අපි කියනවා වායෝ පොට්ටබ්බ ධාතුව කියලා. වේදනාකාරයේ තියෙන සමහරලාට අපිට ඒක සුඛ වේදනාවක් දෙනවා. සමහරලාට අහුවෙන්නේ නැතිකොට දුක් වේදනාවක් වෙනවා. අන්තිම වෙනකොට වේදනා අදුක්කම සුඛ තැනකට යනවා. ඉතින් ඒක වගේ වගේ මේක අඳුනා ගැනීමට සහ අඳුනා ගැනීම සලකුණු තබා ගැනීම සහ සලකුණු අනුව අඳුනා ගැනීම කියන සංඥා ස්කන්ධයත් වැඩ කරනවා. ඉතින් ආනපනී ඉන්නකොට සමහරකට මේක මේ එක එක මේ මොන්චිලාක් පැද්දෙනවා වගේ තිතක් එමේ වෙනවා වගේ වැලක් ගහන්නවා වගේ කියලා හිත කතා කරන්නේ රූපකෝලින්නේ. මුළු කම්පියුටර් ලැන්ග්වේජ් එකම යන්නේ රූපකහරා. අපි සම්පූර්ණ ගණිතන කරන්නේ මේ සංනිවේදනය කරන රූපකහරා. ඉතින් ඒ අර ආනාපානෙම රූප කැපේ. ඒකට කියනවා සංඥා ස්කන්ධය කියලා. සංස්කාර ස්කන්ධය තියෙනවා කියලා කියන මේකට අරක කෙරුවොත් හොඳයි මේක කෙරුවොත් හොඳයි කියලා අපි එක එක දේවල් ආලවට්ටම් කරන්න හදේ. යන හැටියට යන්න දෙන්නේ නැතුව ඉස්සර කරන හදනවා පස්ස කරන හදනවා ලොක් කරන හදනවා මුම්බණ්ඩ හදනවා නැත්නම් ගොරෝසුර කරන හදනවා ඔක්කොම නතර කි දවසේ ඔන්න අපි ඒකේ පටලවන්නෙත් නැහැ. විඥාන ස්කන්ධෙමුත් අරක මේක වෙන් කර කර මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ක්‍රමයක් තියෙනවා. මොනක්වත් නැ මේ යන්නේ විදිය තමයි හොඳම ක්‍රමය කියලා ඒ රූප වේදනා සංඥා සංස්කාර වල සංසිඳ වීමක් ඇතිකරන්න නම් මේ වගේ දේවල් එනකොට Taman තේරුම් ගන්න මේ ප්‍රතිපදාවනේ මම ඉන්නේ. අහම්බෙන්වත් මේ මේ මත්තන් ප්‍රවිපාවිච්ච කළවත් නිින්දෙන්වත් තීනකින්වත් නෙවෙයිනේ අවදීන් ඉන්නේ කියලා කියනවා ප්‍රතිපදාව. දෙක තිබුණට වැඩි කෙලස් කැපිලා තියෙනවා. මේ පුංචි දෙයක් තියෙනවා තාම. ඒක නැත්තේ නෑ. නමුත් ප්‍රධාන වශයෙන් රාග දෝෂ මාතිලා නෑ. මෙන්න මේ දේ දන්නවනම් ඕකටත් තැම්පත් වෙන්න නම් ප්‍රශ්න අහලා වේද විසඳෙන්නේ නෑ. මොකද ඒම තැම්පත් වෙන්නයි තියෙන්නේ. එතකොට ඒ ඔය කියන වේදනාවේ සංඥාවේ කෙනහිල්ලත් සංඥා මාර්ගයේම ඒම තැම්පත් වෙලා යනවා. ඉතින් ඔතන ගියාට පස්සේ තියෙන්නේ මේ බුධින කොට යන බුධියන දෙන එක. එහෙම නැත්නම් පැහැදිලියට බොරදියෙක් නොවේවා. අනාකූල ප්‍රවාහය ආකූල නොවේවා කියලා එහෙම බලන ඉඳ මම නැවතත් කියනවා මේ අපි සාකච්ඡා කරන්නේ නැත්නම් අපිට එහෙම Tamanටම හිතෙන්නේ නැහැ මේක කරන්න කියලා. අපි සාකච්ඡා කරන්නේ ඒක තමයි. ඊට පස්සේ ඒකට දිගටම අනුග්‍රහ කරන. එතකොට ඕක සංසිඳනට සංස්කාර වලින් විශ්ලක් වෙනවා. විඥාන පැත්තෙන් විශ්ලක් වෙනවා. වේදනා පැත්තෙන් විශ්ලක් වෙනවා. රූපාකාරයෙන් විශ්ලක් වෙනවා. හිතන්න මේ පහම දැන් සිඳ වෙලාවක් ආවයි කියලා. අන්න එතකොට අපිට පුදුම පිරිච්ච ගතියක්, පුදුම සම්පatti කරගතියක්, පුදුම උදේ කලාවක්, පුදුම පුදුම ශාන්ත භාවයක් එන්න පටන් අර ගන්නවා. මේක ප්‍රශ්න ඇහුවොත් වෙන්නේ තව වැඩි. හිතන්න ගත්තොත් වැඩි වෙනවා. ඉවසාගෙන හිටියොත් tempත් වෙලා අර කියන සාන්තිකර තත්ත්වයට එනවා. ඒ නිසා හොඳ තැනක තියෙන්නේ ආනාපානය අපිට සංඥා පැත්තෙන් සම්බන්ධ වෙන හැටි මේකයි කියලා හිතනවා. සමහරවස යම්කිසි සත්‍යයක මරණයට පත්වීමේදී අවසාන වශයෙන් පහළ වන සිත, චුති සිත තරබ්භාවයක් හා සම්බන්ධ කර ප්‍රතිසංසිත පහළ වේ. සිත් පරම්පරාවක ප්‍රතිපාලයක් වන මෙම සිත් දෙකම ශරයක් පමණක් පවතී. එසේනම් එක්සත් වෙකු කළ කුසල අකුසල කර්ම ඊළඟ භවයේ යන ප්‍රති විපාක දීමට අවශ්‍ය ශක්තිය ඊළඟ භවයට රැගෙන යන්නේ කෙසේද? එම සත්‍යයන් දෙදෙනාගේ කර්මය හා විපාකය සම්බන්ධ වන්නේ කෙසේද? මේව ඇත්තටම අපි සලකන්න බැලිය යුතු කරන මොකද අපිට කිවරක් කරලා මම හිතන්නේ සාර්ථක උත්තරයක් දෙන්න පුළුවන් වෙයි කියලා. නිසා මම අහනවා මේ භාවනා ජීවිතයට මේක සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා අදාළ නම් අපිට සාකච්ඡා කරතයි. ඒ වෙනද අපිට කොච්චර දුරගේ ප්‍රශ්න හදායි. මම පොඩි ඉඟියක් දෙන්නම් උදව් වෙයි කියලා හිතනවා. අපිට චුති ප්‍රතිසන්දි පැත්තක තිබීවා කියනකො අපි අවුරුදු 10 ඉඳලා 20ට මාරු වෙන තරක් තියෙනවානේ. අවුරුදු 10 වුණා දැන් 20ට ගියා. 20 ඉඳලා 30ට මාරු වෙන තරක් තියෙනවා. හැම වෙලාවෙම චුති ප්‍රතිසන්දි තියෙනවානේ. ඉතින් අවුරුදු 10කට කරපු අකුසල කර්ම වල දුක් දැන් විඳින්නේ නැද්ද අපි? ඉක්කන ගාට ගුවන් එන්නේ නැද්ද අපිට? අවුරුදු 10 ඉස්සර කරපු හොඳ දේවල් වල සතුට දැන් අපිට එන්නේ නැද්ද? අපි බුද්ධි විඳින්නේ නැද්ද? හැබැයි ඉතින් බුද්ධි විඳිනවයි කියන්නේ මෝඩකම, තකතිරුකම, පුතඥකම, අමනකම තමයි. බුද්ධි විඳින්නේ නැති එක තමයි බුදුදහමේ බණ කියලා තියෙන්නේ. පරිණිවට කනගාටු වෙලා වැඩකුත් නැහැ. සතුටට වැඩකුත් නැහැ. අමතක කරපන්. අමතක කරන්නේ නැත්තේ මෝඩකම නිසානේ. ඒ නිසා પરම්පරාවෙන් යන්නේ ආත්මෙන් ආත්මයට යන්නේ තකතිරුකම විතරයි. ඒකට කියනවා මෝඩකම කියලා. නියුරෝසස් කියලා කියනවා. පිටකොට ගිය හැම එකක්ම රෙකෝඩින් වලට යනවා. ඒකෙත් අපි වැඩියෙන් බාරගත් එක යනවා. ඒ නිසා තක తీරුකමක් නැත්තම් යන්න දෙයක් නැහැ. ඒ නිසා යන්නේ මෝඩකම. අමනාව. අන්ධකාරය. නදනවත්කම. ඒ නිසා අපි පරණ කරපේවා බදාගෙන ජීවත් වෙන ජීවිතයක් මේ මම ඇහිලා අල්ලගෙන තියෙන්නේ. මමය ලාභය සත්කාරය සම්මාන දිලෝ කියලා මේ තන්න කොහොමද කරන්නේ ඉතින් ඒ අනුවනේ අපි මේ කන බත් එකේ හරි දිරවන්නේ එනිසා අපි පුදුමාකාර දුකට කැමති જાතියක් අපේ ඇතිවෙච්ච පශ්චාත්තාව කන්දත් එක තමයි බුදියන්නේ පශ්චාත්තාව කන්දත් එකයි නැගිටින්නේ අවුඩ ගා ගන්න උදේ පාන්දර ආය හැන්ද වෙනකම් බර ඇදලා ආය බුදියන කරෝ කරෝ අර පශ්චාත්තාප කන්ද තමයි කියන්නේ. කවුරු කිව්වොත් ඔක බරයිනේ පුතා බිම තියපන් කියලා ගහනම් මැරෙන්න ගන්න. ඒක මට අයිතිවාසිකම් තියෙනවා. මගේ පශ්චාත්තාප වල තියෙනවා. ඕ ඇත්ත තමයි බුදුහාමුදුරු කියනවා උඹට ඔබේ තකතිරකමට අයිතිවාසිකම් තියෙනවා. ඒක කාලෙ පුජයයි. මේ ආත්මේ යන්නේ ලබනාත්මට යනවන මේ ආත්ම කරන තකතිරකම් ටික බලන්නකො. බුදිය ගන්න යනකොට අර කුණු කන්දලේ හේම අරගෙන බුදිය ගන්නවා. නැගිටින්න චිත්තක්ෂණයට එනකන් ඕව මොකුත් නැහැ. නැගිටපු ගමන් අර ටික මතක් වුණාට පස්සේ නේ අපිට සීයෙන්නේ නැත්නම් ඒක මල අවුලයි. නැගිටපු ගා මතක නැති වුණොත් එහෙම මම උතුර දිහාට දකුණු දිහාට නිදාගත්තේ මම පිරිමිත ගෑනු කියන ගමතකුණොත් කොහොම හිටියේ? කොච්චර තොවිල්නටයි. අර කුණු ටික ලැබිච්ච ගම අපේ අනන්‍යතාව වෙනවා. මම අසවලා එතන ඉඳලා අදිනවා හැන්ද වෙනකන් කිලෝරක් නේද? ඉතින් නින්දේ මොකාවක් නෑ මම යත් නෑ බවුත් නෑ ෂෝක් එකට යනවා. නැගිටපු ගමන් නිකන් හරි බුදිය ගත්තේ මේ මේ යටි අන්තරද ගේතරද කියලා අමතකුණොත් මොකද වෙන්නේ? බේත් බොනවා. සෙත් කවි කියවනවා, වස් කවි කියවනවා. අපි මේ කුණු කන්දරේ තියෙන ආදරේ කියලා නිම කරන්න බෑ. ඒක තමයි අපි මේ නම්බුව, අවනම්බුව කියලා කරේ තියාගෙන ඇවිදින්නේ. ඒක නිසා මේ එකම එකම කර්මයකට අපිට අවිලා කරදර කරන්න ඕන කමක් නැහැ. අපි මේ කරදර කර්ම ටික අරගෙන අපුවේ ගහගෙන පදක් අන්තික වගේ ඒක තමයි කියාප පැවිදි. ඒ තමයි බුදුරජාණන්සේ මෝඩකම කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒ කර්ම වල කිසිම ශක්තියක් නැහැ කාට හරි ඇවිල්ලා කරන්න. ඒ දෙ බෙදාන ඛණ්ඩ හැකියාවක් තියෙන අමනයට. අන්නේ බෙදාන කණේ කරන තමයි පුත්‍ජජනය කියලා කියන්නේ. ඕනම පුත්‍ජජනයට ඕනම වෙලාවක කතා කරන්න පුළුවන්. නමුත් අපි අම්මා මුත්තා කිව්වා. අනේ අම්මේ එහෙකනම් අතාරින්. කවදාවත් ඒක කරලා බෑ. ඉතින් ඒ නිසා මේ ඊගාවාත්‍ර යන්නේ මාරිකම මෝඩකම අමනකම තකදීරුකම විතරයි ඒක හරියට රැයට පුදිය ගත්ත එක උදේ නැගිටලා අර කන්ද ආපහු දාගන්නේ අපි උපාධි කෝට් එක දාගන්නේ. ඒ නැත්තම් උසාවියට යන්න කියලා කල් කෝට් එක දාන්නේ. දොස්තරලා කබාය දාගර ස්ටෙතොස්කෝප් එක දාගත්තට පස්සේ දොස්තර වෙන්නේ. අඳිනවයි කියලා කියන්නේ. ගොනාට අඳිනවයි කියලා කියනවකට. ඒ ඇඳිල්ල හරහා තමයි මේ කරදර ටික තේරෙම කරේ තියන නිසා ආත්මෙන් ආත්මට යන්නේ නියුරෝසිස් විතරයි. හරියට ජීවිතේ මුණ දෙන්න බැරි හැම චිත්තක්ෂණයක්ම ඇහැට පුණක් කරලා වගේ කෙනෙහෙන අනේ කෙනෙහෙන ටික තමයි අපි ආත්මය කියන්නේ. මම ආයෙත් කියන්නේ. එහෙම නැත්නම් අනන්‍යතාවය කියලා කියන්නේ. ඒකෙක ගෙනියන්න අපි පණ එපා කියලා හටක් කරනවා. ඒ නිසා ඒවත් ඉතින් කරන්න දෙයක් නැතිකමට ඇවිල්ලා එනවා අපි පිටිපස්ස. නැත්නම් ඇත්තටම කර්ම වලට කිසිම අවශ්‍යතාවයක් නැහැ අපිට කරදර කරන්නේ. අපි ඉල්ලගෙන බෙදාගෙන අපිට ඕන ටික කනවා. ඒ නිසාක මරණයට සම්බන්ධ කරන්න එපා. රැඩි දාගෙන උදේ නැගිටින්න බලන්න. 10 වෙනි අවුරුද්දේ ඉඳලා 11 වෙනි අවුරුද්දට යන හැටි බලන්න. 11 වෙනි අද 12 වෙනි අවුරුද්දට යන හැටි බලන්න. ගිනාපු ක්‍රමයට තමයි ඊගාවාත්මකට යන්නේ. සර්වතර ස්වාමීන් වහන්සේ සක්මනේදී වම දකුණ වශයෙන් පාද ඉදිරියට ගමන් කරන විට වැඩි තුලවේ සිසිල් බෝධි බවක් තල්වලු පැගෙන විට අඩු බවක් ඇතිවෙනවා. වරු කියුණු බව තේරෙන විට වේදනාවක් දැනුනි. මෙසේ රූප කර්මස්ථානයේ සිට නාම ධර්මයකට විශේෂයෙන්ම වේදනාවක් දැනෙන විට සිතට මුලින් දැනුනි. නමුත් යොසුරුව ගමන් කිරීමේදී ඒ එතරම් ඥානක් නැතිවේ. අයසදීම තැලීම වශයෙන් මූල කර්මස්ථානයේම ඒකාකාරී වේගයෙන් නැරඹිට එය දිදේම සිදුවන්නා සේ හැඳිනේ. මෙසේ විනාඩි 45ක් පමණ යන විට සිතට සහ කයට ඒකම පහසුවක් සහ සැහැල්ලු බවක් වේදෙනවා. කාරුණික ඔබ කාරුණිකව ඔබ වහන්සේගේ උපදෙස් පදමි. ඔබ වහන්සේට නිරුත් නිරෝගී බව සහ මේ භවයේදී නිවස් ආශාව වේවායි පදමි. ඇත්තට ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ නැත්නම් අර ලස්සන දීලා තියෙනවා අවසාන ප්‍රශ්න වල උපදේශය කියලා මට ඒ මොකට කොතනද සැකේ තියෙන්නේ කොතනද පිරිසුදු කරගන්න ඕනේ කිව්වොත් මම ඉතාම සතුටින් සම්බන්ධ වෙන්න කැමතියි හරි ලස්සන තොරතුරු ටිකක් තියෙනවා ඊට පස්සේ කියනවා මට උපදේශයක් දෙන්න කියලා මට උපදේශ දෙන්න දෙන්න හොඳට වැඩේ යනවා ඒ නිසා මේ ප්‍රශ්න කරු කැමතිද මේ මෙන්න මෙතනයි මට සැකේ තියෙන්නේ මෙතනයි මට තේරෙන්නේ නැත්තේ මෙන්න මේකයි මෙතෙන් උපදේශ ඕන කියන එක මට තේරෙන්නේ මට තේරෙන දෙක 100%ක්ම අහන හොඳට යනවා කිසි උපදේශයක් අවශ්‍ය කරන්නේ නැහැ නමුත් ඒ මට කියන්න අයිතියක් නැහැ මගේ පැත්තෙන් මම කරන ප්‍රශ්න කරු කියනවනම් කොයි පැත්තද මෙතන තමන්ට සාකච්ඡා කළොත් හොඳයි උපදේශ කළොත් හොඳයි කියලා අනේක ඉදිරියපත් වෙනවා ඒක හොඳ පසුබිමක් වෙයි අපේ සාකච්ඡාවට. අපි දන්නේ මේ ප්‍රශ්න කරු තමන් බලාපොරොත්තු වෙන કોઈ පැත්තේ උපදිත කියන එක පොඩ්ඩක් මතක් කරගන්න. ඒ හැමම මොකද බොහොම ලස්සනට කියලා තියෙනවා මේ පය තියෙනකොට මේ වේදනාව දැනෙන හැටි වම දකුණ තියෙන හැටි ඒක වෙහෙසක් වෙලාවට ඊට පස්සේ ආයෙකට සිද්ධි වෙලා සතුටක් වෙන හැටි ඒ මොකද අපිට වේදනාවක් දැනුනේ නැත්නම් අපි කොහොමද දන්නේ මැරෙලා නැද්ද කියලා වේදනාවක් ආවේ නැත්නම් අපි කොහොමද දන්නේ නිදිද නැද්ද කියලා වේදනාව කාවේ නැත්තම් අපි කොහොමද දන්නේ අසතියෙන් ක්ලාන්ත වෙලාද කියලා? කිව්ව වේදනාව තමයි කර්මස්ථාන. මම අර කිව්වා වගේ රූප පැත්තක් තියෙනවා, වේදනා පැත්තක් තියෙනවා, සංඥා පැත්තක් තියෙනවා, සංස්කාර තියෙනවා, විඥාන තියෙනවා. මොකක් හරි එනවා. අපිට තියෙන එන දේ මම ඉඳගෙන නෙවෙයි ඉන්නේ සක්මන් කරන්නේ. කොහොමද දන්නේ? එයි මට මේ කකුලේ වල් වැලේ. පයේ වැලිය යනවද ඒ? එහෙම නැත්තම් කියන්නුනම් මේ පයේ වැල්ලේ ගොරෝසු බව දැනේ. එහෙනම් මේ වම දකුණ කියලා හඳුනා ගැනීම දැනේ. එහෙනම් තමයි වම තමයි කියන්නේ දකුණ ඇදිලා යනවා නැත්නම් දකුණ තමයි කියන්නේ වම ඇදිලා යනවා ඒ වගේ තමයි මේකට දන්න නොදන්න සම්බන්ධ වෙන්නේ නැහැ ඒකට මේ পায় මේ පොළව කියලා අඳුනගන්නේ විඥානේ මොකක් හරි එකක් එනවා ඒ දන්නවා කියලා කියන්නේ පණ තියෙනවා ප්‍රතිපදා වෙන්නේ මැරිලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ නිින්ද කියලා ඉතින් පේන්නේ නම් ඒක කෙනහිල්ලක් වගේ পায়ට කටු වෙනවා වගේ තමයි ඉතින් දැන් දන්නවනේ ප්‍රතිපදාවනේ ඒ නිසා මේ ලියලා තියෙන ක්‍රමය පර්ෆෙක්ට් අන්තිම වාක්‍යය ඇරෙයි අන්තිවාගේ කියලා කියන අනේ මට උපදෙස් දෙන්න කියලා කියනවා. කිල්ලෙක් ලස්සන නම් ආයේ මේකප් දාන්න ඕනේ. ලස්සන නාවලා ගන්න එක විතරයි ඒක. එන්නේ නැත්තම් කියනවා තොල් දෙක සුද්ධ කරලා දෙන්න, දත්ත සුද්ධ කරන්න, නියපොත්ත සුද්ධ කරන්න. එතකොට නම් ගානක් කඩාගත්තේ දැකයි. ඔබ ලස්සනයි කොහොමද? අය අඳන්නද යන්නේ. ඒ වගේ පිපුණු මලේ රුව, එමල දණීදෝ, මලකෙදිව ඔබ හැඩරුව බලන්න එපා කියලා සඳහන් කියන්නේ. ඔහොම තියේදී භාවනාවට සැක කරන්න එපා. විචිකිච්ඡා කරන්න එපා. ඒකමයි කෙලෙස් කියලා හිතා ගන්නවා. මම මේ මතක කරන දෙවෙනි සැරේට. ඔන්න ඔය ඕකයි කෙලෙස් කියලා කියන්නේ. මේ ලස්සනට යනවා. ප්‍රතිපදාවේ ඉන්න කෙලෙසුත් කැපෙනවා. Tamanට හොඳනම තේරෙන අම්මා අප්පා දීපේ කකරේනේ ඕක. අපි කොච්චරම හරි හොයාගත්ත ශිල්පයද? ඉතින් ඇතුලේ මොකද්ද කොයි කොයි ගන්න. ආනේ තමයි විචිකිච්ඡා කියන්නේ ඒකට කෙලෙසක් විලිලක්ෂණ කෙලෙසක්. ඕනෙම දෙයක් පර්ෆෙක්ට් කීදී සැක කරන්නේ. ඒකට බේත් නැහැ. ඒ නිසා අපි එක සමගිය එකගෙමු මේ එකඟතාවයකට එමු අපි බුදුන් එක ජීවත් වෙන්නේ ධර්මයේ 100%ක්ම වැඩ කරනවා අපිට කරන්න පුළුවන් උත්සාහය අපි කරලා තියෙනවා ඒ චිත්ත පොඩි පොඩි අඩුපාඩුකම් තියෙනවා අපි ඒක දන්නවා හැබැයි ඒක එන්නේ නැහැ අඩු වේගන යනවා ඒක අපි ඉදිරිපත් කරන ඉතිලා ලියලා තියෙන එක බොහොම හොඳයි කාටත් අහිරියක් ඇති වෙනවා මේ උදේ මම කියපු තොරතුරු ක්‍රියාවත් වෙලා තියෙනවා අනමතර පිටිපස්සෙන් කුකුසත් ලොකු බණක් ප්‍රශ්න අහපු එක නමෝඩෙක් වගේ කියලා හිතේ නැති මම විශ්ල කරනවා නෑ නෑ එහෙම එකක් නෑ ලොකෝ බණක් තියෙන කොච්චර ලස්සනට වැඩ කරන්න ගියත් මේ හිතේ විල්ලෙජ්ජාවක් ඕනම දැස්සක් කරන ඕන කැත වැඩක් කරන කිසිසකයක් නෑ කාගේවත් අහන්නේ તો කඩප්පුලි නොකෑමන දහවතර වැඩ ඔක්කොම කරනවා කිසි ගාණක් නෑ මේ හරියට යනකොට ඒක මට මට වෙන බත් කාලා නෙමෙයි මං ජීවත් වෙන්නේ ඔන්න ඔය සතුටේ මම ඉන්නේ හැමදාම හැම ධර්ම සාකච්ඡාවකටම ගියාම මට තේරෙනවා ලස්සනට පාරේ යනකොට යාම ලස්සන ප්‍රශ්නයක් වරනගනවා කිසිම පදනමක් නැහැ. ඒකටයි කෙලස් කියන්නේ. කෙලස් වලට විලැජ්ජ නැහැ. සැකවලට විලැජ්ජ නැහැ. විචිකිච්ඡාට විලැජ්ජ නැහැ. ඉතින් අපි ඒවට උඩගෙඩි දෙන්න යනවායි. අපි ඒවා ප්‍රපංච කරන්න යනවා. අපි දැනගන්න ඕනේ කොහෙන් හරි කොනක් හොයන්න නෑ හදන්නේ. මම ඕනේ පැත්තක් ආවත් මම මරින්නේ මම කරන්නේ. ඒක ඒක ගන්න සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිසා මේ අද ලියවිලා තියෙන ප්‍රශ්න පොදුවේ තියෙන ඔක්කොගෙම හොඳ ප්‍රකාශ තියෙනවා. නමුත් ඒව හරහා ප්‍රශ්නකරු ප්‍රශ්නයක් නගන්න උත්සාහ කරනවා. ඒක ඇලවශ්‍ය. එහෙම ප්‍රශ්නයක් නගන්න නැතුව යන්න විශ්වාසය ඇති කළ දෙන්න පුළුවන් නම් ඒක තමයි අපි සාකච්ඡාවේ සාධනය කරන්න ඕනේ කාරණාව. යාට විශ්වාසය නොඑන්නේ වෙන්නේ ඒක තමයි. ඉතින් දෙන්නේ වෙන්න පටන් අරගන්න තමයි තේරෙනවා. කායෙන් අඟුවට වැඩකුත් නැහැ. මම දන්නවා ඉස්සරහත් එක බලනවා ඉස්සරහට යන්නේ තාමත් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා හැබැයි ඔහොම යනකොට මට්ටම් වෙලා යනවා කියන විස්තරය ඇවිල්ලා දවසක් යනවා ප්‍රශ්නේ හොඳටම තියෙනවා ගණන් ගන්න දෙයක් නැහැ දන්නව අනිවාර්යයෙන්ම ගෙවෙනවා කියලා ඒතකොට ඒක ගෙවුනා වගේ ගෙවුන කෙනෙකුට ලැබෙන ආනිසංස සේරම හම්බ වෙනවා හොඳටම ප්‍රශ්නයක් තියෙනවා ඒක සදාචාරවාදයට තේරෙන්නේ නැහැ සීලපත පරාමාසකාරයට තේරෙන්නේ නැහැ නමුත් ජනේකන දන්න මේක තන්නේ කර මගේ ලේවලින් මගේ දාඩිය මගේම කැපවීම හොයාගත්තේ ඒ නිසා තියෙන ප්‍රශ්නත් එක්ක ගෙජිච්ච ප්‍රශ්නත් එක්ක බලන්න මේක මොකද්ද? එතකොට මුවින් නොබැන ඉන්නවා කියලා කත් කතා නොකරම යනවා. මුවින් නොබැන කාගෙන යනවා. හැබැයි මෙහෙම වැඩක් තියෙනවා. ලොකු සාමණේරයන් ඉන්නකොට පතක් කරා මේ සර්වචනස් වැඩ ඉන්න කාලේ ඈත බලාත්වල තම තමන්ගේ සාසන කෘත්‍ය කරපු මහා භාරධාරකාරී වටිනා ස්වාමීන් වහන්සේලා හිටිය සමාජයට 10 ගෝලෝ 10 15 දෙනා හදාගෙන බණ භාවනා කරන්න කියන වෙලාවක අපි ගිහිලා සර්වඥාන්සේ වන්දනා කරගෙන ඉන්නේ කියලා. ඉතින් ඒකට ඉඩම්බෝදල් ලියලා දීලා එන ගමන්න එන්න තියෙන දවස්වල අමාරුයිනේ. ආමුදුරන් ඉඩම්බෝදල් නැහැ. ඇවිල්ලි වල වාඩි වුණාට පස්සේ දැන් ගෝලෝ ටික සර්වඥාන්සේක ලොකු ගෞරව සම්ප්‍රදාය බයක් නැති ඉන්නේ. බුදුහාමුදුරනේ. ඉතින් එතකොට තක්බීර වෙනවනේ. ඉතින් ඒකට අර නායකයා එයා රහත් වෙලා. එයා අහන බුදුරජාණන් වහන්සේගේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ ආධුනිකයෙක් භාවනා කරනකොට පය හැප්පුණොත් ගලක මොකද කරන්න ඕනේ? ඉතින් බුදුරජාණන් සි දන්න මේ එයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. අනික් කටේ ප්‍රශ්නයක් අහන්න හැටි කියලා දෙන්න. බුදුහාමුදුර උත්තර දෙන්නේ කොහොමද කියලා අහන්න නිකන් සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්න. ඒකට බුදුහාමුදුරුවෝ දන්නවා අහන කෙනෙක් දන්නවා ඒ දිනට අදාළ නැහැ කියලා. ඒ මොකද පිරිසට මේක මතු කරලා දෙන්න eBay. ඉතින් ඒව අහලා තියෙන අපි වෙන්නේ. මේ ප්‍රශ්න අහලා තියෙන්නේ මත්තර අවුරුදු 5000ක් පහළ වෙන පිරිස වෙන්නේ. ඒ නිසා මේ නිකම් ප්‍රශ්න අහන්න එපයි කිව්වොත් එimhe අපි ඒගොල්ලෝ නිග්‍රහ කරාවේ. ඒ ඒ ඒ නායක ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න අහලා තිනවා දැන් මහා කොටිද ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාතික ප්‍රශ්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගිහිල්ලා තිස්ස මම මේ පුත්‍ර ස්වාමීන් වහන්සේට ප්‍රශ්න. ධානය කොට පේන පටන් අරගනවා බුදුම ධර්ම කන්දරාවක් එළියට එනවා. ඒ නිසා මම ප්‍රශ්න අහනකොට දොස් කියන්නේ නම ප්‍රශ්න කර දැනගන්න ඕනේ මේක වංචනික ධර්මයක් කරා යන්නේ. එහෙම නැත්නම් ඇත්තටම අනික් කටයුත්ත එක්ක බෙදා ගැනීම දෙක කරන්න ඕනේ කියන එක හරි අමාරුයි අල්ලන්න අමාරුයි. උගක්ලට ප්‍රශ්න අහනවා මගේ පුළුවන් කාර්කම් කියලා දෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න අහනවා මේ විචිකිච්ඡාව ප්‍රත්‍යාව කියලා පටලවා ඒ දෙකොල්ලම එකතු වෙලා ඒක සුද්ධ කරන්න. මේ ප්‍රශ්න කරුණු පැනලත් බෑ. මම සමහරට වැරදිට කියවලා දන්නෙත් නෑ. ඒක නිසා කෙසේ නමුත් මතක තියාගන්න කොච්චර භාවනා කරගෙන ගිය අර ඉතුරුලා තියෙන පුංචි කෙස්රොදට අපි තුමාකාර ප්‍රශ්න කරගෙන අනවශ්‍ය අවුල් කරගන්නවා. මෙතෙක් කල් ගෙවිලා තිබුණ කෙලස් පිළිබඳව නොතක. ඒක ස්මාර්ට් වෙන්න හදනවා. ඒකට සාරිපුත්‍ර සාන්තේ කියන්නේ ප්‍රපංච කළ යුතු නැත්නම් ප්‍රපංච කරනවා කරන්න එපා. ඉදිරියට යන්න කියලා. ඒක නිසා ඒක නිසා මම මේක මම විසඳන කොට ප්‍රශ්න වලට මම කියන ප්‍රශ්න කරුට ගහනවා වගේ කොනහනවා වගේ ගතියක් තියෙනවා. සමහර විට කැමැති අතර. සමහරුන්ට රිදෙන අය හොඳක් කියලා තියෙන කවුද කියලා දන්නේ නැහැ. ඒක නිසා ගේම යනවා. මොකද කියන්නේ? අවාග් බහුල්‍ය කියලා කියන වාග් බහුල්‍ය කියලා කියන්නේ කෙටියෙන් කිය හැකි දේ දිගට දිගට වැල්වට අරන් කියනවා. වැරදි දෙයක් කරන්නේ. වැරදි දේ කෙටියෙන් කියන්න පුළුවන්කම තියේදී ප්‍රධාන මාතෘකාව පැත්තක දාලා මූල කර්මස්ථානේ පැත්තක දාලා අතුරු කර්මස්ථානය ගැන ජාතකයේ අලගිය මුලගිය තේරම කියනවා. ඒක gediya පිටින් අයින් කරන්න ඕන එකක්. මෙයා මේ මූල කර්මස්ථාන ගැන වචනයක්වත් නොකර අර අතුරු මාර්ගයක් අරගෙන ඒ ගැන විස්තර අලගිය මුලගිය කියනකොට අපි කෙරෙකට ප්‍රපංච කරනවා කියලා වාග් බහුල්‍ය කියලා කියනවා. ඉතිරි පැතිරියම වැරදි පාරක් දිගේ කිලෝරක් නැතුව පාර වැරදිලා යන කපලා. ඒකට අපේ හිත් පුදුමාකාර දක්ෂයි. ඒ ඔක්කොගෙම කරන්නේ මූල කර්මත්තානේ අමතක කරන එක තමයි. ඒ මාර්යාගේ ප්‍රයත්නය ඒක පිළිබඳ ඉච්ඡර විස්තර කතා කරනකොට තමයි මූල කර්මත්තානේ පාරේ ප්‍රධාන පාරේ නෑ. අතුරු පාර දිගේ වේගෙන් යනවා. තේරුම් ගත්තත් ගොඩක් අපව වෙන්න වෙනවා. එතන වේගය කියලා කියන්නේ වැරදි පැත්තට යන ගමනක්. දැයෙන පෙට්‍රල් පිච්චෙනවා ඊට මිට වැඩි හොඳයි Taman වැරදි පාරක ඉන්නගෙන පොඩි දැනුම ඒක හැබැයි ඒක නා කියනවා ඔය මගේ ප්‍රශ්නේ තු අහව මම කියන දේවල් අහන්නට උත්තර දෙන්න හදන කොට ඉන්නකො මං කීලිවරණකම් කියලා කීලිවරෙන්නේ ඇට උදේ හිටියත් ඉවර වෙන්නේ ඔය කියවන මොකද රෝම් ට්‍රැක් එක යන්නේ ඉතින් බුදුරජාණන් ඒකට කියන්නේ මේ විෂයීතලයක් ඇදිච්ච මනුස්සයාගේ ඊතලේ ගන්න ඉතලේ මනුස්සයා කිව්වොත් මේක ජාතකයේ කොහෙද වයි විෂ ජාතිය මොකද්ද කවුද විද්දේ කියන්නේ නෑ කණ්ඩ දෙයක් කාලේ වීතල ඇදලා දාන්න. නැත්නම් විස කනවනේ. ප්‍රපංච කරන දේ නිසා සමාලාට නිකන් පියර ගම් පියෙන් පියක පපුවට දැමලන්නා වගේ රිදෙන ගතියක් එනවා. එහෙම නැත්නම් මේ මේ වැල් වටාරා. ඒක ටිකක් මේ අනේ මන් දන්නේ මම යතින් කියනවා අප්පා මේ මේ කාන්තාවන්ගේ වැඩි. මම වචන නොකියවයි කියලා කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. ඒක මම ඉතින් කියවෙලා මම හරියට බැනුම් ගන්නවා. තරහ වෙන්න එපා. පිරිමේක් වුණත් එහෙම කතා කරනවා ඌ ගෑණියෙක් කියලා හිතා ගන්න. කලක්තිසේ ආනාපානසති භාවනා බලන කෙනෙකු විපස්සනා භාවනාවට යොමුවන්නේ කෙසේද යන්න කරුණාවෙන් පහදා දෙන්න. මේ මේ කරන කෙනා ආනාපානසති වඩන කෙනෙක් කියලා මම හිතනවා වැටෙන දේ කියන්නේ එතකොට මට කීත හැකි මෙන්න මෙහෙමයි මේ ප්‍රශ්නට උත්තරේ කියලා ආනාපානසති වඩන කෙනෙක්ගේ ගුණාගුණ අහන්න නැතුව එහෙම නැතුව අත්දැකීම අහන්න නැතුව ඉතුරු විස්තර කියන්න යනවා කියලා කියන්නේ මම ප්‍රායෝගික නැහැ. දැන් තමන් ආනපනේ වඩන කෙනෙක් නම් එතකොට මොකක්ද ලැබෙන අත්දැකීම? වඩනකොට තමයි දැන ගුණාගුණ මොනවද කියලා ප්‍රකාශ කරොත් ඇතරේ ප්‍රකාශය තුළ ඉතුරු ප්‍රශ්නට උත්තරේ තියෙනවා. කවුද කැමති ඒකට ඒ ප්‍රශ්න කරුම් කවුද කැමති උත්තර දෙන්න? මෙතෙන් දෙන්න වෙනවා නැත්නම් ඔතනින් හයියෙන් කියන්නේ. එතකොට සමහර විට නිලපත්‍රම් වගේ ඒ කියන්නේ ආනාපාන හදනේ ගිහිල්ලා ඊපස්සේ මෙතන ඉතිලන්න තැනට යන අවස්ථාව විතරම තියෙනවා. සමහරවල් සමාන දෙක තුන එහෙම නොවන දලාවුත් තියෙනවා. ඒකෝර දැන් ඒ විදර්ශනාවට යන්න යනවා කියන්නේ මොකද කියලා මම දන්නේ නැහැ කියන්නේ. ඒ ඒ වගේ ඒක තමන්ට විශ්වාසයක් තියෙනවනම් මේ ආනාපානෙ නැති වෙලා මැරිලා නෙවෙයි ආනාපානෙ දැනිලා නොදෙනී ගියා. නැත්නම් නොදෙනී ඉන්න මූඩ් එකම ඉන්නකොට නොදෙනී පටන් ගන්නවයි කියලා. මම දැනගන්නේ ආයිත් ආනාපානට ආපුවම තමයි දන්නේ. ඒ කියන්නේ කොතනකින් හරි ඕකෙන් ගොනනට පස්සේ හරි ආනාපානෙ වැටෙනවනේ. ඒ ටික කියන්නේ නැතු වෙන්නේ මේ දඟලන්නේ මට එච්චරයි ඕන කරන්නේ. මට නොවැටෙන දේවල් වඩවලා නැහැ. මට ඕන කරලා තියෙන්නේ කොයි වෙලාවක හෝ තමන් කාලයක් භාවනා කරලා තියෙන ආනාපානෙ කරනකොට නැති වෙන්නේ ඉස්සලා හෝ නොදැනෙන වෙලාවල අතහැරලා වැටෙන්නේ මොකද්ද කියනවනම් මට ඒකෙන් තමයි කේන්දරේ බලන්න පුළුවන්. ආනාපානෙ වැටෙන වෙලාවේ වැටෙන්නේ මොකද්ද? කොහොමද වැටෙන්නේ? ඒකෙන් තමයි ආපහු මේ නැති තැනක ඉඳලා මේ ආයෙත් ආනාපානිය මට දැනුවත් වෙනවා. දැනුවත් වෙනවා කියන්නේ මොකද්ද? කොහොමද දැනුවත් වෙන්නේ? තේරෙන විදිය අත්දැකීම, අත්විඳීම. ඉතින් මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස හොඳට දැනෙන්න ගන්නවා. කොතනද දැනෙන්නේ මොනවද දැනෙන්නේ? ඒක වසංගන ඒක ඔය ඔය කතා කරන එක නෑ ගැටි නෙවෙයි. මායя කියන උතන තමයි. කියන්න ඕන දේ මට තේරෙන්නේ නෑ. કોઈ ප්‍රශ්න කළොත් ඒක නොකිය තමයි ඔය වටේ ගෙනියන්න හදන්නේ. ආනපන කරනවා මම මැරිලා තිබා දන්නේ මොකෙන්ද දන්නේ? ඒ තමයි මේ ප්‍රශ්නේ අහගන්න. එතකොට යා කියයි දැනෙන්නේ මෙතන නහයි හැප්පෙන්නේ. ඉතින් මං ඒකට ඔව් කියලා වැඩක් නෑ. මේක මෙහෙමයි කියන එක අන්න එතකොට තේරෙයි. මේක මොකද්ද වෙන්නේ කියලා. නැති වෙච්ච ලා කතා කරන්න යන්න එපා. තියෙන වෙලාවේ විස්තරය කියන්නේ බොන්නම තාලෙන් 10ක් ප්‍රශ්න අහන්න ඕක නොකියම තමයි කට උතර දෙන්නේ. ඒ ශානවනේ දැනෙන තැන තමයි උත්තරේ තියෙන්නේ. භාවන වැදෙන විපස්සනායි පටන් ගන්න තියෙන්නේ. ඉතින් දැන් අහනවා ආයි විපස්සනාට දාන්නේ කොහොමද කියලා. මාළුවෙකුට කියනවා පීනන් ටික ගන්න කියලා. ඒ කොහොමද කරන්නේ? පටන් ගන්න තියෙන විපස්සනායි දැන් සැකයක් දානවා. මම ඉන්නේ සමතද විපස්සනාද දන්න. ඒ කියන්නේ Taman දන්නවනේ මේක අහම්බයක් නෙවෙයි කියලා ප්‍රතිපදාවේ බව දන්නවනේ. ඒ වගේම ඉස්සර වගේ තිබුණ දරත ගති අඩු බව දන්නවනේ. ඔය එතකොට කෙලෙසයක් ගෙනත් දානවා. මේක සමතේ දන්නේ විපස්සනා දන්නේ ඉස්සරහා දන්නේ පස්සෙ දන්නේ. ඉතින් අපි මායාවේ පැත්තටනේ උදව් කරන්නේ. මයික් එකේ. ඉතින් මේක වළක්වන්න අමාරුයි. මේක වළක්වන්න අමාරුයි කියලා කියන්නේ අපි අපේ තියෙන කතා ස්වරූපය කිව යුත්ත කියන්නේ නැතුව වටේ කරකවන. ඇහුවොත් උඹ ආනපනිකම වැටුනේ කියලා අනම්මනම් බල්ලයි නරියයි කතා කතා කරගෙන ඉන්නවා එක්කෙනෙක් නෙමෙයි ඕනම කෙනෙක් ගැටි. එතකොට මේ වැටෙනවා කියන්නේ දැන්වත් විපස්සනා වෙන්නේ. ඉතින් ඊට පස්සේ කියනවා අනේ මන් දන්නේ මම ඉස්සරහට යනවද දන්නේ පස්සට යනවද ඒ කියන්නේ අර ප්‍රපංච නැති සැක නොකළ යුත්තනකල සැකේනවා. ඉතින් වෙන්නේ මොකද්ද මෙයා මන්දෝත්සාහය වෙනවා දෙකට භාවනා කරා. අපිට කියන්න උගන්වන්න කෙනෙකුත් නැහැ කර්මස්ථාන දෙන්න කෙනෙකුත් නැහැ. ඉතින් ඒක නිසා වැරදිද දන්නේ නැහැ කියලා පස්සට නැති මාරය දිනු කොහොමද දිනු? එයාට ඕන කරලා තියෙන මොන જાතියවත් විචපත භාවනාවේ නෙවෙයිතොට මාරය මොන භාවනා කරා පරාදයි. ආනාපානියෝ සමතියෝ විපස්සනාව මොන භාවනා කරා දිගට කෙරුවොත් මාරය පරාදයි. මාරය කරන ගුරුවරයා හොඳ නැහැ කර්මස්ථානේ හරිනේ ඔය ක්‍රමේ හරිනේ මං සිල් නැහැ මට වැරදිලා කියලා. ඒ අර අපේ සතත අභ්‍යාසය කඩන්න හදනවා. අපි ඒකට ඥානය කියලා දාගන්නවා. ඉතින් මාරයා පිටිපස්සේ ඔලොප් ඔලොප් ඔලොප් ඔලොප් ඔලොප් ගාලා ඉඳාගෙන මට ඇහෙනවා. අයියෝ කියන කතාවලින් තියෙනනේ අනිවාර්යයෙන්ම අනුග්‍රහ කළ යුතු මිනිස්යා මේ අකුරු හෙලලා. යෝගාවචරයේ අනුග්‍රහ කළ යුතු කෙනා ඒ වෙනුවට අකුල් හෙලලා මේක මට වැරදිලා දන්නේ මගේ සීල නැතුව දන්නේ මම සමත වෙනුට විපස්සනා කරනවා දන්නේ නැහැ මේ ආනාපානෙ වැරදි එකක්ද දන්නේ. ඉතින් ඒකට මාර්යා කොහොමද අපි පාරෙන් තල්ලු කළ ඉවරයි. අපි සාමූහික ව්‍යාපාරයක් ගන්න ඕනේ. අපි සාමූහිකව දැනගන්න මේ හැම එකකින්ම කරන්නේ බිහිසුණු රුදු වේසමවා මග උරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාරසීනා ඒකට උදව් දෙන්න කිව්වා මාරයා පුදුම විදිහට උඩ පැන පැන ඉනා මේ වරද්දලා තියෙන්නේ මම අරමුණෙන් පිටපන්නණ්ඩයි නිජවතා කරන භාවනාවට බාධා කරන්නයි කියලා දැනගත්තොත් මාන රවිට කෙලිවෙන්න නන්න පුළුවන් ඵලයන් වශයෙන් නෑන්න උඹ වල විනිවිද දැමත් මොන දැමත් මං කොට දෙයි කරෝ දෙකට කියපු ගා එන්නේ නැහැ ඉස්සරහ අපි කොහොම නෙවෙයි කරන අපි යට හිටන නෑ නෑ මේක දන්නේ ඒක දන්නේ අරක දන්නේ මේක දන්නේ මේ සෑම ඒවයි මාරට සේන 10ක් තියෙනවානේ දසමාර සේන එකෙක් නැත්තම් තව එකෙක් කරනවා එන්නකොටම දැනගන්න මස්සිනා මන් දානවා ඔබ ආවත් එකයි සේනාව ආවත් එකයි මොනවා කරුවත් මම මගේ වැඩේ නිතිපතා භාවනා කරනවා කියුවම මාරා වේලිලා යනවා, වියකිලා යනවා, මිලාන වෙලා යනවා. නිතිපතා භාවනා කරන්ඩ ඔය මොනම දෙයකට අසක් කරන්න එපා. පුළුවන් නම් පොඩ පොඩ වැඩි කරන්න. හරියට දී කොටයක් අසර පුණ්‍යක්, දර පුණ්‍යක් පන්නකොට පුණ්‍ය සීල ගහලා ගහලා ගහලා යනකොට අඹාගෙන දෙකතරවගෙන පලාගෙන බහින්නේ. අමුණ ගත්තට පස්සේ අමුණ ගන්නකම් අමාරු ලී කොටයකට කුණ්‍ය අමුණ ගන්න අමාරු. ඊට පස්සේ කකුල් දෙක දෙපැත්තට දෙකලා දීපුවම දෙකක් අඬාගෙන බයි. ඉතින් මායя කරන්න හදන්නේ නෑ නේ. කොහොම ගහන්න එපා මේව කරපන් අරගම එක ගැහිල්ල නතර කරන්න එයා নানা ආකාර දෙල්ලම් දාන. ඒක නිසා එතෙන්දී මම කියන පෞරුෂත්වය කියලා මම කියන්නේ මේකට සෙල්ලක්කාරකම කියලාත් මම කියනවා. මම දන්නේ මම නැත්තම් කියන කොලුගම කියලා. කම්මගෝචිකාව කියලා යන එකයි තියෙන්නේ. හරිම හරිම සූදුවක්. ඔය අපිව දන්න ඔය උරතල් ක්‍රමයට යන්න බෑ. ඔතන මොකද මාර්යා දාන්නේ පුදුමාකාර දහංගට. ඌ ගහන ඕනම ගලක් තිබිච්චාවේ කාගෙන යන එකයි කරන්නේ. මට කවුද කියන්න උත්සාහ කරන්නේ? සමහරවිට ඒකට මදාරනවා. අපි පැත්තකට බලන්න පුළුවන් ස්මරණය ඇති වෙනවා. එකක් තැනකට එනකොට අර ශික්ෂාවෙන් ඇති වෙනකොට එතුමාම බලාගෙන ඉන්නවා අරමුණක් නැති වෙන විදිහක් වෙනවා ඒ අවස්ථාවේදී විස්මවිස් නැති තැනක් වෙනවා ඒ ස්වාමීන් වහන්සේ මොම් බලාගෙන මම උපන්න වෙනකම් ඉඳිනවා උපන්න ඉඳිනවා උපන්න ඉඳිනවා එදා වෙන්නේ නෑ <laughs> උපන්න කියන්නේ මොකක්ද කියලා නේද පුප්පණගෙන් තරහිලා බයින්නට පුප්පණෝ කියලා කියන්නේ. නිකන් මට පුප්පන්න දෙන්න එපා කියලා කියන්නේ. අපි භාවනා කර ඔක්කොම පුප්පණ කටිය තමයි. මම මේකට යෝජනා කරනවා අපි ගිය පාර මේ යටි අතර කරපෙකේදී ගත්තා ඒ අනිමිත්ත සූත්‍රය. මේකත් හොඳ සූත්‍රයක් ඔයක්වත් නෑ. ඒක ලියලා ඒ ට්‍රෙන්ඩ් එකකින් මම ගිහලා ගාල්ලේ බණක් කිව්වා. අතරමැදි. ඒ ගාල්ලේ බණේදී මේකේ තියෙන ගැම්ම ගියා. ඊට පස්සේ ඇවිල්ලා මම මේක ඉවර එකක් කරා. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා කෙලෙසයක් පාල වෙනවා නම් නිමිත්තකින් පාල වෙන්නේ. නිමිත්ත නැති කෙලෙස් නැහැ. ඔබට පහර වෙන්නේ නිමිත්ත ගෙවිලා ගියා නම් කෙලෙස් ගෙවුණා කියලා හිතාගන්න. ඒක ආනපාන පේනවා කියලා කියන්නේ කෙලෙසයක්. ආනපාන ගෙවිගෙන ගෙවිගෙන යනවා කියලා කියන්නේ කෙලෙස් නෑ. දැන් අපි ඊට පස්සේ හිතනවා මේක සමතද මේක විපස්සනාද මේක අරකට මේක දිලා අලුතෙන් කෙලෙස් දානවා. කුප්පන. ඉතින් පුප්පන කියන පස්සේ කවදාවත් ඉවරක් වෙන්නේ නැහැ. බුදුජානකයන් අමාරුවෙන් අපි කෙලෙස් නැත්තඳ තල්ලු කරනවා. එතකොට අපි සැක කරනවා. ඒ සැකේ කියන්නේ කියන්නේ නීවරණය. ඒ සැකේ පෙනී හිටින්නේ ඥානෙ විදියට. ප්‍රඥා විදියට විතා විචාර බුද්ධි විදියට මීමසයි. ඉතින් අපි හිතන්න නෑ නෑ මේක මොකක් හරි මෙතනදී ස්මාර්ට් වෙන්න පුළුවන් කියලා. ඉතින් මාරයා කොහොම හරි මේකේ කොනක් හොයන අපිට කරන්න තියෙන්නේ මං ඇහුන්නේ නෑ මට දැනුන්නේ නෑ මට තේරුන්නේ නෑ මට මම් මොඩයා මම් මැරිලා වගේ ඉඳලා මේක ෂේප් කරගත්තොත් gediya pitima හම්බ වෙනවා. ඕකට තමයි විවේකී කියන්නේ. ඕක තමයි හුදේකලාව කියන්නේ. පිරිච්ච ගතිය කියන්නේ. ඒ පිරිච්ච ගතිය කිසිම සංඥාවක් තියෙන්නේ කිසිම වේදනාවක් තියෙන්න බෑ. කිසිම අරමුණක් තියෙන්න බෑ. අපේ කිසිම මේකට ප්‍රතිචාර දැක්වීමක් තියෙන්න බෑ. හරිද වැරදිද මොන හරි හිතේ ප්‍රතිචාර වෙන්න බෑ. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මම මෙයා කියලා කොටු වෙච්ච තැනක් නෑ. හොදු මහා ජලාශයකට ගියා වගේ. හැබැයි පාළුයි. තනි කම්මැලි නීරසයි. හැබැයි වෙලා තියෙන රතු කරන දෙයක් නෑනේ මහමුදට ගඟක් ගියාට පස්සේ. ගංගේ අනන්‍යතාවය නැති වුණාට ගඟට මොකුත් වෙන්නේ නැහැ නේ. පෙට්‍රල් ටිකක් දීසියක තිබිලා හුලකට ගහගෙන ගියයි කියන්නේ. දියර ස්වරූපේ නැතුවට පෙට්‍රල් වලට මොකුත් වෙන්නේ නැහැ. ඊතර ටිකක් තිබුණා පීරිසයක. ඒක හුලකට ගහගෙන ගියා. ඉතින් අපිට පේනවා මගේ පීරිසය ඊතර නැහැ කියලා. ඒ වුණාට ඊතර වලට මොකුත් වෙන්නේ නැහැ. ආන්නේ වගේ අපේ තියෙන දුක්කඳ කුණකට ගහගෙන. ඉතින් එතකොට අපිට නිකන් පාළි වගේ මට හරි පාළුයි ළමයෝ යන්න අපේ වන්දනාව මේකයි අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝගේ දෙති ප්‍රශ්න. ඊට රත්ෙන්ඩ වෛර පළුවෙන්ඩ ගහන්න හිතෙනවා. හොඳ නෑ එහෙම කරන එක හොඳ නෑ මොකද ඕක වෙන්නේ හොඳ භාවනාකාරීද. මේ ප්‍රශ්නේ වරණගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ. මේ කියන්න ඕනේ කවද වේදාගන්නේ වරණගන්නේ කොහොමද සරුවචන් සඳහන් කර තිනවා අරමුණ තියෙනකොට සතියක් තියෙනවා. ඒකට සනිමිත්ත සතිය කියලා කියනවා. අරමුණ ගෙවුනට පස්සේ සතියක් තියෙන එකට ඒක අනිමිත්ත සතියක් කියලා තියෙනවා. අනිමිත්ත සතිය හොඳයි. සනිමිත්ත සතියට වැඩිය. ඒකයි දැන් ඔය වෙලා තියෙන. දැන් ඕකට ප්‍රශ්න කරන්න එපා. ඕකට ප්‍රපංච කරන්න එපා. ඕකට යමක් නොකර ඉඳගෙන ගන්න. ගාමපදීප එකක් නෙවෙයිනේ. ආම්බෙන් පයිප ගලක හැපිලා හම්බෙච්ච එකක් නෙවෙයිනේ. දීර්ඝ කැපකිරීමකනේ ලැබලා තියෙන්නේ. නිකන් වෙච්ච එකක් නෙවෙයිනේ. ඉන්නේ තමයි තේරෙන්නේ ආතතිය නෑ කියලා එතන ඔය ඔය සැකේ නැත්තම්. ඉබ්බුදාර වෙන්නනේ බොහොම ප්‍රායෝගික කාරණා දෙයක්. මේ විතර ඉවරයක් නෑ වැඩිලා. තාම කෙනහිල්ලක් තියෙනවා. පොඩි පොඩි පුරුවක් තියෙනවා. නමුත් ඒක දරන්න පුළුවන්. ඒක නිසා මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තමන්ගේ සම්පූර්ණ කතා ඉවර කරලා කිව්වේ "Oh psychotherapy means hysteric uh, anxiety re reduced into the day-to-day -day unsatisfactoriness. It becomes day-to-day unsatisfactoriness, so you can bear it up. Otherwise, it would have gone to the historic uh, mental uh, pathogenic situation, it reduced to the bearable situation. That bearability you have to bear it up. Till the mm, parinirvana. අපි හිතනවා 100ක්ම ගන්න ඕනේ කියලා මේ ලෝකේ කිසිම තැනක් එක චිත්තක්ෂණයක්වත් නැහැ සම්පූර්ණ කියවන්න පුළුවන්. ඒ තමයි මහා පරිනිබ්බාන කියලා වෙනම එකක් වෙනවා. ඉස්සරහ නිවන් ලැබලා පරිනිර්වාණය වෙනවා ඊට පස්සේ නැහැ. ඒක නිසා අර සාපේක්ෂ ශූන්‍යතාවය කියන එක තේරුම් ගන්න එක හරි අමාරු තැනක්. මම දැන් මේ සැරේ ඩන්ඩිට් කරපු රිට්‍රීට් එක බ්‍රිස්බේන් කරපු රිට්‍රීට් එක වතාම ගිහිල්ලා නැහැ වෙබ් එකට. මේ ප්‍රශ්නේ උන්කෝ ක්විස්තර සහිතව සාකච්ඡා වුණා. මේ සාකච්ඡා වෙනකොට මේ මම කිව්වා අපි මේ වගේ නේවාසිකව දිගට දිගට හමු වෙනකොට අපි අපේ භාවනාව යම් ප්‍රමාණයකට දියුණු වෙනවා ඒක ඉස්සලා දැකපු දවසේ අපිට ගන්න බෑ හිතන්නත් බෑ එකම පිළිසක් එකම වහලයට එකම බත් ඇටිවත් කාලා එකම පැත්තට පුදියාන මේක කරන්න ඕනේ කරනකොට එනවයි කියලා ඒ නිසා මම කිව්වා ඒක පේනවයි කියලා ඒකට එක්කෙනෙක් කියනවා ඒ විතරක් නෙවෙයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දෙන උත්තරවලත් ලොකු දියුණුවක් තියෙන ඉස්රාප ස්වාමීන් වහන්සේ නෙවෙයි කියලා දැන් <laughs> මම කොහේ මේ වගේ පිටසක් හම්බ වෙනකොට වෙන මොනවා වෙන්නද මට උදේ ඉඳලා හන්දානකම් මම ගරී ත්‍රිපිටකේ කියවන දැන් කවුරු ප්‍රශ්නයක් ආවොත් සාකච්ඡා කරනවා මට වෙන ජොබ් එකක් නැහැ <laughs> පුදුමාකාර දියුණුවක් ඕගොල්ලෝ ගාලවල ගිහලා ඇසුරු කරන්නේ මැට්ටෝ මෝල්ලු <laughs> පුරුසත් ජනෝ ඉතින් ඒ උන්ගේ ලෙඩ රෝග ඔක්කොම ලියලා ගන්න මට වෙලා තියෙන්නේ කවුරු හරි තම්බලා කණ්ඩ දෙනවා ඉන්න හරියක් කැලේ එක එන කෙනෙක් ඉන්නේ භාවනාව ගැන කතා කරන්න උණ්ඩ දෙන්න තියෙන ඔක්කොම ටික මට දීලා යන්න. ඊටපුවේ මම යන්නේ දැන්. පුදුම වෙනසක් පුදුම දවසින් දවස පුදුම වෙනසයි. ඒ මනුස්සය කතා කරගෙන අපිත් එනවා සමාජාම්බෙට අවුරුදු දෙකකට සැරයක්. දැන් පරණ ස්වාමීන් වහන්සේ නෙවෙයි කියන්නේ. කියන බණ සහ ධර්ම සාකච්ඡාවට දෙන උත්තර රිෆයින් වෙනවා. ඉතින් ඇත්තනේ එකට මැදෙනකොට ගලක් මට්ටම් වෙනවනේ. ගලට වැඩිය හයියයි වතුර. හිතා ගන්න බැරි නිසා මේ බෙදා ගැනීම මට කාටවත් කනහන්න ඕන එකක් නෑ. ඒ මට ඕගොල්ලෝ දන්න තුනට මට ඕනේ කරන ආහාර ටික ලැබෙනවා. මම බලන්නේ මේක හරහා ඉදිරියට ඔයගොල්ලෝ ඇත්තටම අපාය කියත් මට කිසි කත්ත පහක ගානක් නැහැ. ඒක නම් හිතන්න එපා. නිකන් අන අම්මේ මේ ධර්ම ජීවහන්තරෝ මේ රිලව් බැර බඳගෙන යනවා වගේ අපි දිවි ලෝකෙ ගෙනියයි. අප ඒව නෑ. ඔයගොල්ලෝ දන්නේ නැති දේවයක් මට වෙනවා. නැත්නම් මේ මම මේ පැවිදියටක් මහන්සිලා මම නිකන් අතලෙව කන්නේ මේ වැඩ කරන්නේ. වක්‍ර වක්‍ර වෙනවා. වක්‍ර ඔයගොල්ලන්ට වැඩි ඍජුයි මට. මොකද මම දන්නවනේ හරියට. මම දන්නවා මේකෙන් පිට ගිය ගමන් මම පිරියෙනවා. මේකෙන් පිට මොන මොන දෙයකට මං ගියත් පිරියෙනවා. නිතරම යෝගාවචරත් එක්ක ඉන්නවා. ඒක මට වවන්න පුළුවන්ද? මට පුළුවන්ද යෝගාවචර වවන්න? මට තියෙන එකම දේ වැටුනොත් ඔළුව වැටියන් මේ පැත්තට. සාම කුමාරයා කිව්වේ මරණට මම ඔළුව දාපම අම්මා තාත්තා ඉන්න දිහා කියලා මං ඒක බුදුන්ට වගේ ධර්මයට වගේ සංඝයාට වගේ යෝගාවචරයට කලකරනවා. ඒගොල්ලෝ දන්නෙත් නෑ ඒගොල්ලන්ගේ මට කොච්චර සේවයක් වෙනවද කියලා. ඒ එන්කවුන්ටර් එක ඒ යන ඩයලොග් එක මේක තමයි සජීවී ශාසනය කියන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ සතුට වෙන්න ඕන. සතුට වෙන්න අඩු කරන ධම්මජීව හාමුදුරුවෝට කමඨාන සුද්ධ වෙනවා කියන්නේ. ඔය එක්කෙනෙක්වත් මම කමඨාන සුද්ධ කරලා තියෙනවා. එකෙක් කරන්නේ ඔයගොල්ලෝ ආණ්ඩි වගේ ඔයගොල්ලෝ ඉතාලන්නේ ගෙදර ගෙනියන්න යන්නේ මුතු. ඔයගොල්ලන්ගේ තමයි සිද්ධ වෙන්නේ කටයුත්ත. ඒ නිසා ඒකට අවශ්‍ය කරන මේ සෙල්ලමක් කරන්න විරුද්ධ පක්ෂයක් ඉන්න බෑ. පාටි එකක් ඉන්න eBay. ඒක ඒ පැත්ත අපිට හදන්න බෑ. ඒක අපිට පෙරපිනෙන් ලැබෙන්න ඕන. ඒකට ගරු කරන්න ඕනේ ඉතින් මම බඩින එක නම් බයිනවා වෙන්නට මොකද මේ shape එකේ ඉති සතුටු වෙනවා. කට්ටිය හොඳයි කියලා. වලියමයි මේ කතිය යන්නේ වලියමයි. කිසිසේත් සිපවරණ කිරීමකින් ආලිංගනයකින් ස්තුති කිරීමකින් බෑ. ඒක බොරු කතා මේ කියනවනේ කෙටිම විරුද්ධ පක්ෂයත් එක්ක බැඩ්මින්ටන් ගහනවා වගේ ටෙනිස් ගහනවා වගේ අගර් ගහනවා වගේ වලියටමයි යන්නේ අසරයි ගරුද ස්වාමීන් වහන්සේ පටිගය පටිගය ගැන විස්තර කර දෙන්න මැනවි ඔබ වහන්සේට ඉතාලිසි මේක සාමාන්‍ය මූලධර්ම ප්‍රශ්නය ඔය මේ පහුගිය දවස්වල තිබුණ රිට්‍රීට් එකදී ප්‍රශ්නයක් අහලා තිබුණා මේ භව සංනා විභව තණ්හා කියන එක විස්තර කරන්න කියලා. මම ඉතින් ප්‍රශ්න අහල වෙලා දෙක නැත කරලා ධර්ම දේශනාවේදී සාකච්ඡා කරා දසම අදිටි සූත්‍රයේ ඒකදී අපි දන්නා තණ්හාව සර්වචන් වහන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ තුන් ආකාරයට දේශනා කරලා තිනවා කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා. ඉතින් කාම තණ්හාව කියලා කියන්නේ ඉඳුරම් පිනවීම. ඇහ කන දිව නාසය කය මන පිනවීම. ඉතින් අපිට මම හිතන්නේ ලෝකේ ජීවත් වෙන කාම ලෝකේ ඉන්න ඕනම කෙනෙක් ඒක මුල් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඒක කාටවත් නැහැ කියන්නත් බෑ. ඒ තමයි අපේ ජීවිතය. නෝ භවතණ්ණාව කියන්නේ අපේ අයගේ ඉඳුරම් පිට. මගේ නෙවෙයි අපේ. විතර මගේ දරුවන්ටත් ඒ සැප ඕනේ, අනිත්‍යරත් ඕනේ, ඉතරරත් ඕනේ, අරරත් මේ ගිහිලා ඉතින් මම යන යන තැන තියෙන්න ඕනේ, හෙටත් තියෙන්න ඕනේ, අතනත් තියෙන්න ඕනේ කියලා මේ දැන් වර්තමානයේ ඉඳුරම් පිට වීම නෙවෙයි භවතණ්ණාව කියන්නේ අපේ නම ගෑවිච්ච ඔක්කොටම මට තියෙන මේ සැප දෙන්න ඕනේ. ඉතින් අඩු ගානේ මිනිස්සේ කොච්චර සක්විතරද හැම ලැබුණත් Tamange මම දැන් මෙතනවත් සතුටුසටපත් වෙන්නේ නැහැ. ඔය කවුරු අමුඩ ගහගෙන හම්බ කරත් කවමදා එකෙකුට වගේ සතුටින් මැරෙන්න බෑ. අඩු ගන්න තමන්ගවත් ඉදරම් පිනවල සතුට වෙන්න බෑ. මහා මන්දාතු රජුරු වෙච්ච බොරස බොස්තන්නාන්සේ වෙච්ච ਸਰවචනාසෙත් කියනවා මම මෙච්චර සක්විතර දෙයකට මැරෙනකොට දුකෙන් මැරෙනවා. අපි ඒ මැදුවට මගේ අයගේ අපේ අයගේ දෙන්න ගත්තාට පස්සේ තේරෙනවා කොච්චර ඇහිදල් ඇහි තියෙන දැල් දැලක්ද මේ පුරවන්න හදන කියලා. දැලකින් හුලම් බඳන්න හදන. එතකොට මේ දැලකින් හුලම් බඳන්න යනකොට වෙන අපහසුතා පරාජ හතුරුකම් ඝර්ෂණ ගොඩාක් වෙනවනේ මගේ ඉදලා පිනවලට වැඩිය. ඒ එකටම ද්වේෂ කරනවනේ. එතකොට මේ තණ්හාව නිසානේ ද්වේෂය ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ සන්නා සම්පූර්ණ කරගන්න බැරි වෙනකොට ඒකට හසු වෙච්ච හැම එකනාව කන්‍යම් මරණ්‍යම් තමයි. සා කාමතන භවතන ප්‍රමාණයට විභව තණ්හාවක් වෙනවා අසාර්ථක වෙන හැම වෙලාවෙදීම මේ මිනිස්සු හතුරු කරගන්න. ඒසා තණ්හාව තියෙන බැඳීම විභව තණ්හා තියෙන ගැටීම මරණ නැත්තම් සිටිනසකයි. ඉතින් ඒ පෙරලිය මේ ආශා කර කර හිටපු දෙයකට බාධා කරන කෙනා මරණ හදනේ පෙරලිය මානසික විකෘතියක්. ඒකෙන් තමයි සියලුම දෙල රෝග හැදෙන්නේ සියලුම මානසික රෝග හැදෙන්නේ. ඒකට කියනවා අස්ථාන කෝප කියලා වචනක් තියෙනවා කියලා. අපි හිතනවා මට මේ දුක ඇවිල්ලා තියෙන්නේ මෙයා මොනවාරි කරලා. එතන ආණ්ඩුව මොනවාරි කරලා. නැත්නම් වැස්සේ මොනවාරි වෙලා. ඉතින් ඒක අපේ දැනුම නැතුව අපි කරන වැරදි දෙයක්. ඊට පස්සේ මේ මදිවට මට වරදින්න වරදින්න මම මෙයාට වෛර කරනවා. වෛර කළා මෙයා මරණ මට්ටම නැත්නම් මූ මරන්න බැන්න මම මැරෙනවා. ඒ තණ්හාවේ විකෘතියක් තමයි ද්වේෂය කියලා කියන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ සංසාර දුකට හේතු එකයි පිටණා විතරයි. හැබැයි තණ්හාවේ විකෘති ස්වરૂපය ප්‍රකෘති ස්වરૂපය කියලා දෙකක් තියෙනවා. ප්‍රකෘති ස්වરૂපේ කාම තණ්හා භව තණ්හා කියනවා. විකෘති ස්වરૂපේ විභව තණ්හාව කියනවා. මුළු ලෝකෙම තියෙන දැනුම සියල්ලම විභව තණ්හා. ලෞකික ඥාන හැම ඥානයක්ම විභව තණ්හා. මොකද වර්තමාන මොහොතේ කැමැති නැති නිසානේ අපි තව හොයන්නේ. වර්තමාන මොහොතේ ජොලියේ ඉන්නවනම් අපිට මොකටද තව තව ස්වර්ගයක් මොකටද හැම ඥානයක්ම හැම පරිශ්‍රණයක්ම හැම දෙයක්ම වෙලා තියෙන්නේ වර්තමාන සැප නැහැ ඒ නිසා සැප වැඩි වීම සඳහා පරිශ්‍රණ කරන කරන කරන පරිශ්‍රණ වලින් සාර්ථක වෙන්න වෙන්න අපි වර්තමාන මොහොත පන්නනවා ඊට පස්සේ වලිග හපා ගන්න දඟන්න බල්ලෙක් වගේ හයියෙන් කරකැවි කරකැලි ගිල මැරලා වෙන මොකක්වත් වෙන්නේ කොයි වෙලාවකරි දැනගත්තොත් මේ වර්තමාන මොහොතේ විතරයි සැපක් අත්දැකියක් අපිරිච්ච ගතියක් තියෙන්නේ කියලා පරිශනයක් කරන්නේ නැහැ. ඊට පස්සේ පරිශන සූචනාවක් එන්නේ. ආතතියක් නැහැ, ජය පරාජයක් නැහැ. ඉතින් ඒක නිසා අපේ තියෙන දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න විවාතන්න වැඩි වෙනවා. ඒක නිසා හොඳට බලන්න ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ගොඩාක් තියෙන්නේ අධ්‍යාපන ආයතන වලමයි. ඒක දෙකක් නැහැ. පත්‍ර කන්තර වල ඉහළ මිනිස්සු අතර මේ සාමාන්‍ය මිනිසුන්ට වැඩිය බෙලි කපා ගන්න. මොකද එයාගේ ජය මගේ ජය දෙකයි එකයි පුළුවන් දෙකේ එකයි. එක්ක උමරන්න ඕනේ. අශෝක රජුගේ මරණේ 99ක් සහෝදරයෝ කපලා. නැත්තම් යාර යුවරජන තන්තු කරන්න හම්බෙන්නේ. ලංකා ඉතිහාසයේ 147ක් රජවරු මැරලා තියෙන පුතාකි. ඔය තාත්තයිට මට රජ වෙන්න බෑ. ඒ නිසා අපිට පිය බස්සන්නේ කිට්ටුම අන්තයක්. යතෝ ජායති ශෝකෝ තණ්හාය ජායති ශෝකෝ අපි හිතන්නම් එමනේ ඒගොල්ලෝ අපිට දුකේදී සැපේදී බලයි අර කරන්නේ ඒ මනුස්සය එන්නේ මේක හින ගෑවෙන්නෙත් නෑ නාකිය මැරෙන්නෙත් නෑ හැඳාකා වෙන්නෙත් නෑ කියලා ඉතින් වහ ටිකක් දෙන්න. බහතන්නා විවතන්නාටපත් වෙන තැන හරිම විචිත්‍රයි. හැබැයි හරිම සාහසිකයි. හරිම භයානකයි හැම කෙනෙක් ගාම තියෙන. ඕනම කෙනෙකුට වැඩිසිනේ දබරටයි මහවැත්ත උලඟටයි කියන්නේ ඕන ඕකටයි. අපි සාමාන්‍ය ඔක්කොම සහෝදරයෝ වගේ ඔක්කොමලා ඉන්නවනම් අපිට අරයා වැඩි මනාපයක් මේ තරහක් එන්නේ නැහැ නේ. ඒක අමාරුයි අපිට. ඒක තමයි කාල් මාක්ස් තුමා ඔය සහෝදර කතාව දාලා සම සමාජය කරන්නේ. බුදුජානනාංශය හදන ආර්යයන් වහන්සේලාගේ ආර්ය ලෝකේ ඒක තියෙනවා කියන්නේ. ආර්ය ලෝකේ කුට්ටි කඩා ගැනීමක් නැහැ. අපි සාංගික කරනවා වගේ එකක්. නමුත් ඒක ගිහි ජීවිතේ කරන්න බෑ. ජීවිතේ Tamange කුට්ටිය කඩා ගන්න හදනකොට ඒ අහිංසක ප්‍රයත්නයට බාධා කරන හැම එකකම මරන්න ඕනේ කියලා. එයා හිතන මගේ ප්‍රයත්නය අහිංසකයි කියලා. ඒක තන්නේ කර තණ්හාමාන දිච්චලින් ආව ප්‍රයත්නයක් තියෙන්නේ. ඒ නිසා මේ द्वේෂය කියලා කියන්නේ තණ්හාවේ හේව නැල්ල. ඒ හේව නැල්ල තණ්හා වැඩි වෙන්න වැඩි වෙන්න බලවත් වෙනවා. ද්වේෂය බලවත් වෙන නිසා ඒ තණ්හාකාරය ඊටාම ආසන්නයි සීදීනසග. එනතම් පරපන්නසග. යටි ඒ Tamange බල වරපතල අවිමතාතේ ඉදිරියේ තව කෙනෙක් මරනවා කියන එක බොහොම සරල දෙයක්. ඒ හිතන්නේ මම විශාල වැඩකටයි මේ යන්නේ. ඒ නිසා එකෙක් දෙන්නේ මරනවා කරනවා කරන දැන බැන්න මම මැරෙනවා. අන්තිමේ නටලා තියෙන කිසිම කමකට ඇති પરමාර්ථයකට නෙමෙයි. අඩු ගානේ වර්තමාන මොහොත සතිය සදාචාරයේ සීලයකටවත් නෙමෙයි. ඒසයි විභව තණ්හා පිළිබඳ කතාවේදී අනිවාර්යයෙන්ම ද්වේෂය පිළිබඳ කතාවේදී අනිවාර්යයෙන්ම සට මායාවී වංචනික ධර්ම කියන ටික හරියට දැනගන්න ඕනේ. දැනගත්තේ නැත්නම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ රංගපෑමක් කරනවනේ. සිත් ගන්න. අනික ඉදිරි පිට චරිතයක් පෙන්වන්නේ. ඉතින් ඒක ලෝකේ තියෙන අජුවම දේ. අපේ ප්‍රകൃතිය නැති වෙන. ඒ නිසා අවුරුදු 6ක් වෙනකන් අපි ළඟ නෑ රංගපෑමක්. ඒ නිසා ඒ කාලේ ඕනම කෙනෙකුට ප්‍රියයි. පොඩි එකා ඕනම කෙනෙකුට ප්‍රියයි. මොකද රංගපෑමක් නෑ. ඔහුගේ ප්‍රകൃතිය. ඊට පස්සේ හය අතර තේරෙන පටන් ගන්නතර පස්සේ කක්කා කිව්වහම කිලෝරක් නෑ. තන්නි කර විභව තණ්හාවක් යන්නේ තන්නි කර ද්වේෂයක් වැඩ කරන්නේ. ඒ ද්වේෂය හැම වෙලාවෙම බිහිසුණු රුදු වේසමවා මඟ අවරන්නේ. ඔක්කොම හැඩ වැඩ දැමිලි තේරම ද්වේෂින් යන එක. ඉතින් ගිය කට්ටියගේ ජීවිත අවසන් වෙන හැටි බලන්න හරීම සාහසිකයි හරීම গুপ্තයි විනාශ වෙනවා කොහෙද කියලා හොයන්න බෑ. ඔය ලෝකේ ප්‍රධානම නළු දෙලියන්ගේ හෝ ඔය ජනප්‍රියතාවයේ හොයාගෙන කට්ටියගේ අවසාන කාලේ පොඩ්ඩක් බලන්න හොයලා. අන්තිම গুপ্তයි. ඒගොල්ලෝ කියන මේ හුණියන් කළා හුණිය මොකුත් නැහැ ද්වේෂෙම තමයි Taman. Tamanට ඒ ද්වේෂෙ පදන මේ යන මනුස්සයාට වෙන කවුරුත් හුණියන් කරන්න ඕනේ නැහැ. ඉන්නෙම ද්වේෂයේ ඒක දැනගන්න පුළුවන් ඉන්නේ කල්යාණ මිත්‍රෙක් ළඟට ගිහිල්ලා එයා අපිට කියලා දෙන්න ඕනේ. බොයෝ නටන්නේ ඕනට වැඩිය තණ්හාව නිසා, ඕනට ද්වේෂය නිසා කියලා කියපුවාම අකමැති අපි අතර කැමති නෑ දැනගන්න. මොකද දැනගන්නවනේ යා අපිට මේ තරහට නෙවෙයි කියන්නේ මේ කල්යාණ මිත්‍රත්වයට කියලා. ඒක හරියට පිසුදු කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා හිට ගත්තාම තමන් පේනවා වගේ. ඒක ඇතුලෙන් කරලා දෙන එකම චෛසිකේ සතිය තමයි. සතිය පෙන්ලා දෙනවා ඕනට වැඩි. වැඩි දිනේ ගියොත් අබරෙට. ඒ නිසා මධ්‍යම ප්‍රතිපදාට ඵලයන්. එතකොට විභව තණ්හා හෝ ද්වේෂයෙන් දීලක් නැත්නම් හරීම විචිත්තුරු විෂය. අන්තිම සාහසිකයි. ඒකේ ද්වේෂේ කදාකත් පයලජ්ජාව දන්නෙත් නැහැ, සීලෙ දන්නෙත් නැහැ, ඉන්ද්‍රිය සංවර දන්නෙත් නැහැ. මේ මායින් කරන්නේ. එනිසා අපි ද්වේෂයට ආවට පස්සේ තමයි අපේ ප්‍රകൃතිය පේන්නේ. අපි අපේ අපාගේ හැටි පේන්නේ ද්වේෂයට ගියාට පස්සේ අපි වසංගත ජීවත් වෙන සදාචාරය හරහා. සංස්කෘතිය හරහා හැබැයි උත්තරයක් ලැබෙන්නේ නැහැ. සංස්කෘතිය නෑ සදාචාරය නෑ උත්තර අපි ලස්සන මහත්තුරු වගේ නෝන්ලා වගේ ජීවත් වෙන්න පුළුවන් බෑ ඇතුලේ පැහැවෙන ධර්මයේ ජීව බෑ ධර්මයේ අපි ඒ ටික අදා බෙදා ගන්න ඒ නිසා අපි ඒක උදුස්සාහරණ ටික ටික ඉතිනිකා විශ්වාස කිරීම ඒ නිසා මේක ඉවර කරන්න පුළුවන් කතාවක් නේ මම මතක් කරේ අපි පහුගිය දවස්වල කරපු වයිදී මතුවෙච්ච වෙලාවේදී ඒක සාකච්ඡා කරපු හැටි ඒ නිසා තෘෂ්ණාව තියෙන හැම තැනකදී බලන්න හේවණල්ලක් තියෙනවා ඒ හේවණල්ල අනිවාර්යයෙන්ම Taman දවනවා අනබිරතිය. ඒ කියන්නේ අබිරතිය කියලා කියන්නේ කාමයට අබිරතිය තියෙනවා භාවනාවට රතිය තියෙනවා. භාවනා රාමතා භාවනා රතෝ හෝති කාම රාමතා කාම රතිය තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ භාවනා රාමතා භාවනා රතිය වෙනුවට කාම රාගය සහ කාම රතියට උඩ දෙන එකනේ අපි දවස පුරාම ඒකනේ ඉන්නේ. භාවනාවට අපිට වෙන වෙලාවකුත් නැහැ, කල්පනා කරන වෙලාවකුත් නැහැ. ඉතින් ඒ නිසා පරිශෙන් තුස්රාගට කාමේ වඩවන්නේ. ඉතින් බුදුජානක ඒ විනෝඩ සඳහන් කරලා තියෙනවා ඒක දකින්ද කවදාවත් සන්තෝෂ කරන්න බැරි මේ කාමයට අපි මෙච්චර දවස් ගන්නක් දෙනවා භාවනාවට මෙච්චරයි දෙන්නේ. ඒක වැටෙන්න වටන්න කොච්චර බලවේග තියනවද? උඹත් ඒ බලවේග පැත්තට ගියොත් මොකටද මොකද්ද භාවනාවට හම්බෙන්න සාන්තිය. ඉතින් උඹත් අඩු ගන්න මේ බලවේග දැනගෙන මේ භාවනා නගා හිටවන්න භාවනා රතිය වඩන්න භාවනා රාමතාවය වඩන්න මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියලා විශාල කරුණු සරුවචනාසේ ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ආයිත් ඒක නිසා අපි රතිය කියන වචනේ වැරද්දක් නැහැ. මුලිට වෙන විශේෂණ පදයන්ව තමයි භාවනා රතියද කාම රතියද. ඉතින් භාවනා රතිය වැඩි වෙන කාම රතිය අඩු වෙන ජීවිත තමයි භ්‍රමචර්යය කියන්නේ. පැවිදි ජීවිත කියන්නේ. සබ්‍රහ්මචාරී ජීවිත කියන්නේ. යෝග ජීවිත කියලා කියන්නේ. ඉතින් ඒක දුෂ්කර ක්‍රියාවක් තමයි. සදාගමනේ මට මගෙන් පළවෙනි වතාවට ඉස්සරහ සහභාගී වෙන්න පුළුවන්. ඊළඟ කරගෙන යන්නේ මෛත්‍රී භාවනාව කියලා. හ්ම්. ඊළඟ කරගෙන යන්නේ මෛත්‍රී භාවනාව. ඒක ඥානපාසක භාවනාවේදී පිටපතින වෙනසවලදී වැඩි දෙයක් දැනසි. එතම කියනවා මෛත්‍රී භාවනාව ගැන මේ කාර්යම දෙයක් නිසා මේ මොසරකින් කියලා. මේ හේෂාන් නගන්නේ හේෂාන්ට මතුවෙච්ච ප්‍රශ්නයක්. ඇත්තට මම අද උදේ අර විශේෂයෙන්ම විනාඩි 10ක් භාවනා කරන වෙලාවේදී මම ආනාපාන සතිය ගත්තෙත් නෑ. මම කිව්වේ ඇඟට මෛත්‍රී කරගන්න කියන එක තමයි. නිසා මෛත්‍රී භාවනා කරනකොට එච්චර ප්‍රශ්නක් වෙන්නේ කියන්නේ නැහැ. මම වාඩි වෙලා මෛත්‍රී තියෙන තුනක් දැනගන්න. කාය කර්ම, වාචික කර්ම, මනෝ කර්ම කියලා. කාය කර්ම මෛත්‍රිය, වාචික කර්ම මෛත්‍රිය, මනෝ කර්ම. මනෝ කර්ම තමයි ඉඳගෙන සූපත් වෙත්වා කියලා හිතන එක. නමුත් කාට හරි පිටි ටිකක් කියලා සූපත් වේවා කියලා වචන කියන එක කියනවා වාචික කර්ම. ඊට පස්සේ තමන්ගේ කාය සුවසේ තබා ගැනීමට කියනවා කාය කර්ම. හොඳ මේක තමයි කාය කර්ම. නිසා වාඩි වෙලා Tamanට මෛත්‍රී කරනකොට පහසුවක් දැනෙනවනම් සාන්තියක් දැනෙනවනම් ඒ අත්දැකීම එතන එතන මෛත්‍රිය සාධාරණීකරණය කරනවා. ඒ නිසා මේ ප්‍රශ්න අහපු එක්කනට තේරෙනව නම් තේරෙනවද තමන්ගේ මෛත්‍රී භාවනා වඩනකොට තමයි සහැල්ලුවක් දැනෙනවා. පහසුවක් දැනෙනවා. එහෙම නැත්නම් විස්රාම වෙන ගතියක් දැනෙනවා. එහෙමනම් මෛත්‍රී භාවනා වැඩ කරනවා. ඉතින් ඒකෙම පටන් අරගන්න. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට වාඩිලා හොඳට සම්බාරව වාඩි වෙලා මම සූපත් වේවා කියලා කිව්වත් කමක් නැහැ. නැත්තම් මම දැන් මෙතන ඉන්නවා. ජොලියේ ඉන්නවා කියන එකයි මම කියන්නේ. මම මෙතන වාඩිලා ජොලියේ ඉන්නවා. ඒක තමයි මෛත්‍රිය කියන්නේ. ඒක ඇතුලේ හිත තියාගන්න ඕනේ නම් ආනපාන ගන්න නැත්නම් මෛත්‍රිය මං කිව්වේ ආනපාන අවශ්‍ය නැහැ. මම දැන් මෙතන ඉන්න බව දන්නකොට මෛත්‍රිය නෙමෙයි ඕද විපස්සනාකුත් තියෙනවා. එසා මුළු පැයේම සුවසේ වාඩිලා ඉන්න පුළුවන් නම් සම්පූර්ණ බැයිම භාවනා ලකුණු ලැබෙනවා. ඒ නිසා ඒ හේෂාන් ප්‍රශ්න නගනකොට මට හේෂාන්ගේ ප්‍රශ්න අහන්න බෑ. ඒ ප්‍රශ්න අහව එක නම් මට කියන්න දැන් මේ මෛත්‍රී කරනකොට තමයි සුවසේ වාඩි වෙලා සිටීමේ හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද කියලා වැඩි වෙනවා නම් වාසිදායක. ඒකම දිගට කරගෙන යන්න. ගරු ස්වාමීන් වහන්සේ කමඨහන් සුදු කර ගැනීම සඳහා ඔබ වහන්සේ හඳුන්වන අවස්ථාවක් සකසා දෙන්නේ. මේ දැන් මම ඉන්නවා ගෙඩි පිටින්. ඕන කෙනෙක්. මේක තමයි කමඨහන් සුද්ධ කරනවා කියලා කියන්නේ. මේ ලස්සන මේ වැඩියන්. ඒ නිසා මේ වෙලාවේ තියෙනවා නම් මොනවාරි ඉදිරිපත් කරන්න කියලා කරනවා ඉල්ලයි. මයිකේ තියන්නකො ළඟ ඒකට ඇහි. නෑ අල්ලන් අල්ලන මෑණියෝ කතා කරා. එතකොට මේ කවුද මේ මරණානුසුති භාවනා කරන්න කියලා කිව්වේ? සම්මිලිතයෙන් මම න එක දවසක්වත් මරණසිතේ දීලා නැහැ. ඔබ හිතන්නේ කායගත සතිය. මට වැරදිලා නැහැ. මම දන්නවා කාය මරණානුසතිය කරන්නේ මේ අත්තිකිලමතාන යෝගයටපත් වෙච්ච කට්ටිය දුකටපත් වෙන්නේ නැහැ. කාය සතගත සතියෙම අත්කිලමතාන යෝගයක් කාමසුකල්ලි කාණ යෝගයක් නැහැ. ඉතින් කවුරු හරි මරණානුසතිය ඇල්ලුවනම් කවුරු හරි කියලා නම් කමක් නැහැ. එහෙම නැත්නම් ඒකම දෝෂයි. ඒ ඕනේ නෑ මේ ආනාපානය කරන්න පුළුවන් නැත්නම් මම වාඩි වෙලා මේ වාඩි වෙලා මම දැන් මෙතන සුවසේ වාඩිලා ඉනවයි කියලා කියන්න පුළුවන් නම් මොනම නමක්වත් දාන්න. ඒක දැනෙනවා නම් ඒ කියන්නේ Tamanට වාඩිලා ඉන්න පුළුවන් ගතිය වැඩෙනවා දැනෙනවා. සම්බන්ධ වෙනවා නම් භාවනා වැඩෙනවා. මේකට ඉස්සෙල් එක්කන මෛත්‍රී භාවනා කියලා කිව්වා. තව කෙනෙක් කිව්වා තව කෙනෙක් කියනවා මේකට කායගත සති කියලා. මේක මරණානුසතියක් තමයි. මේ වාඩිලා ඉනකොට නිතරම මේ තමයි මරණය පිළිබඳනේ සීපත් වෙන්නේ. උද්දාර සතියකුත් තමයි. ඕනේ ලේබල් එකක් දාන්න වර්තමාන මොහොතේ මම දැන් මෙතන ඉන්න බව දන්නවා නම් ඒකේ වැඩෙනවා නම් බුදුජානසේ දේශනා කළ තියෙනවා කවදාකවත් විකාර රූප පෙන්නේ හිත පිට යන ඒවා වෙන්නේ අවුල් වෙන්නේ. නෑ ආයෙත් කයට ගන්න හිත. මම ඉඳගෙන ඉන්නවා කියන කයට හිත ගන්න. තවත් එකක් දාන්න එපා ඔලුවට. දාපු ගමන් දෙකම අවුල් වෙනවා. තවත් එකක් සංකල්පයෙන් දාන්න දන්නේ. තමයි හොඳට බලන්න වාඩි වෙලා මරණසෝයි කෙරුවක් කමකුත් නැහැ. හොඳට වාඩිලා වාඩිලා ඉන්න බව පටලේ දැනෙනවද කියලා? ඕන සැකයක් ආපු ගමන් මේ පටලෙට හිත දාන්න. ඒක බුදුරජාණන් සඳහන් කරන ඕනම සැකයක් ඕනම පිටපොට ගිය තැනකදී මේක උරගා බැලිය හැකි සත්‍යයක් විතර තියෙනවා. ඉඳගෙන ඉන්නවා කියන එක Taman අතගාලා බලන්න පුළුවන්. ඒකට හිත දාපු ගමන් හිත විකල්ප ඉන්නේ. හිත විකාර වෙන්නෙත් නැහැ. මොනවද කියන්නේ විකාර රූප වෙනිලෙක වෙන්නේ නැහැ කියලා ආනාපාන සති සූත්‍රයේ අතරම විනය පිටකේ තියෙන එකේ තියෙන ඕනම විකාරයක් තියෙනවා ආනාපාන සතියට නැත්නම් කායගත සතියට හිත දාන්න ඔක්කොම නැතිලා යනවා ඒ නිසා ඉස්සලා මේක හොඳට හුරු කරගන්න එතකොට උඟක් කලට අඩු වෙනවා මරණානුස්සතිය කියලා හිතන්නේ මේක මම ආඩි වෙලා මම මේ දැන් ඉන්නවා මම ඉන්නවා මැරිලා නැහැ ඕක තමයි මරණතු කියන්නේ වාක්‍ය කියන්න ගියොත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ මම දැන් මම මෙතන ඉන්නවා. ඉතින් ඒකත් මරණ ශිපත් කිරීමන්නේ ඒ නිසා මම ඉන්නවා නැත්නම් මම ඉඳිනවා කියලා පට්ටලේ ගන්න ඒකේ සැපයක් ඒකේ පුරුදු ගතියක් gedara ගියා වගේ ගතියක් පුරු ගතියක් ආවනේ භාවනා දියුනේ. ඒකට ওই ප්‍රශ්න අඩු වෙනවා. මම මම මම දුන්නද දැන් අපි අද උදේ දුන්නනේ. ඇයි මේක පරීක්ෂාවක් කරන්නේ නැත්තේ? ඔය ඇයි අය පරණ කතාවක් කියන්නේ? ඇයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ භාවනාව දැන් දවස් හරි හරි. මං කියන්නේ මගේ යෝජනාව බාර ගන්න කැමති නැද්ද? එහෙනම් කමටහන අහන්න ආයෙසරයක් පැයක් එක දවසක් කරන්නේ. එක දවසක් ඔය CD ගහලා එතකොට දුක නැති වෙන එක මෑණියන්ට ලොකු හයියක් වෙනවා. ඔය තියෙන කරදරේ ඉන්නේ නැහැ. ඒ තියේදී ආය අතෙන් යන්න හදනවයි කියලා කියන්නේ මයි ළඟට ඇවිල්ලි වෙලා වෙන කොහෙද කමටා සුද්ධ කරන්න හරි. නෑ නෑ මම මම සමාව කොහොමඩක්වත් දෙන්න කෙනෙක් නෙවෙයි. නෑ නෑ ඒක ඒක ඔක්කොම අතීතේනේ. දැන් මෑනියෝ ඉන්නේ යටි අන්තටනේ. පවත උපදේශ ලැබුණානේ එක දවසක් කරන්න. එක දවසක් මේ විදිහට කරන්න. උගක් එහෙම තමයි. ඒ නිසා ඒක කරලා බලන්න. එතකොට අර විකාරේ නොපැමිණීමම Tamanට වාසියක් කරනවා. හොඳට සක්මන් කරන්න සක්මන් කරලා පැයක් විතර ඉඳගෙන ඉන්න නැත්නම් ආනාපානෙට දාන්න ආනාපානෙම ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න ඉරියව්වේ පැයක් ඉන්න. ඔක්කොම හරියට. මේ මම ඇද ඇද ගැහුවට මගේ කිසිම මේකක් නැහැ. ඉස්සලා කීපයකටත් තමයිටි බහනවා කියන එක මගේ ගාණක් නැහැ. මේකේ ඔක්කොටම උත්තරේ තියෙනවා. ඔක්කොටම උත්තරේ තියෙන එකයි මම මේ පෙන්නලා දෙන්න හදන්නේ. දැන් අපි කොච්චර වෙලා දීලා තියෙන පැයද? සම්මවයිසදී. සුබපත් වේවා. තව ලිඛිත ප්‍රශ්න තියෙනවද? අපි කාලසටහන ඇත්තටම පැයට වෙලාවක් වෙන් කරලා තියෙන්නේ. අපිට මේ විනාඩි 10ක් 15ක් විතර වැඩිපුර ගිහිල්ලා තියෙනවා. දැනට ලිඛිත ප්‍රශ්න සමාප්තයි. ඒක වෙන කාට හරි මතු කළ යුතු ප්‍රශ්නක් නැත්නම් අපිට පුළුවන් ඉතුරු විනාඩි 45 සක්මන් භාවනාව සඳහා ගත කරන්න. තා තියෙන ප්‍රශ්න තියෙනවද? වහන්ස මම භාවනාව කරගෙන යනකොට සාමහන්ස ඉස්සතත් වෙන රතියක් ඇති වෙනවා ඒ වගේම සමහර වෙලාවට S දෙකේ වියදි ගතියක් දැනෙනවා සමහර වෙලාවට කඳුළු වෙන ගතියක් තියෙනවා සමහර වෙලාවට නාසයේ තෙත ගතියක් දැනෙනවා කටට තෙත ගතියක් දැනෙනවා ඒ වගේම සම්මාස ඉස්සර ආසනේ හොඳට පටලව හොඳට කරගෙන ගියා දැන් මහා වේදනාවක් දැනෙන ඒ වේදනාව දිහා බලන්නට වුණාම ඒක ශාරීරික පුරාම කියලා මේ වේදනාව වැඩි වන්දපත් වෙනවා පස්සේ නැකිටින්ට හිතුණා වැටි කියලා හිතෙනවා ඉතින් මම මේ ආසනේ වෙනත් මම එකට ටිකක් ආසනේ වෙනස් කරගන්නවා සම්මාස උතන තමයි දැන් මට තියෙන මොකද ප්‍රශ්නේ වෙන්නේ ඒක? ඔව් සම්මාස දැන් මට ඉස්සර මම හොඳට කරගෙන ගියා. මොකද ඒසා විනාස මේ ඇස්සර වෙනසක් වෙන්නේ, නාසය වෙනසක් වෙන්නේ මේ ආසනේ පට්ටලව තිබිලා හොඳට කරගෙන ගියා. මහා වේදනාවක් දැනෙනවා. වේදනාවෙන් නැගිටින්න හදනකොට නැගිටින්න හදනකොට නැගිටින්න හිතෙනවා. නැගිටිනකොට නැගිට්ටොත් වැටේ කියලා හිතන නිසා මම මේ ආසන වෙනස් කරගන්නවා. මේ ඉන්නේ ඉරියව්ව වෙනස් කරගන්නවා. එතකොට හරි හරි. එතකොට මේ කියන ඇහැ වේලෙන එක හැතෙත් වෙන එක කට වේලෙන එක කත්ෙත් වෙන එක නලියන එක අනිත්‍ය කියන වචනයට විරුද්ධ යන එකක්ද අනිත්‍යට සමාන වෙන එකක්ද තියෙන අනිත්‍ය දකින්න එක භාවනා දියුණුවක්ද පමා වීමක්ද ඉතින් මොකද ප්‍රශ්නේ නෑ දැනෙලානේ තියෙන දැන්. ඉඳගෙන ඉන්න බෑ ඉතේ යවුව. කටට වෙලාවක් කෙලවනවා කට වේදෙනවා. ඇහැ වේදෙනවා ඇහැ මේ කරනවා. ඉතින් මේක අපි දන්නවනම් අනිත්‍ය කියලා මෙච්චර ලස්සනට මේක ඉදිරියට යනකොට ඇයි මේකේ ප්‍රශ්නේ කොතනද තියෙන්නේ? විසඳන්න දෙයක් නෑනේ මේක Taman හොඳටම දන්නවා මේක අනිත්‍ය ඇතුලේ. මේක පැට බැලුවේ නැත්තම් පේන්නේ නෑ. දැන් පේනවා. පේනකොට මේකට අනුග්‍රහ කරන විදියට මේකට ඇයි ප්‍රශ්නයක් කියන්නේ? හරි ඔක්කොම අනිත්‍යයට වැටෙනවනේ. ඉතින් එනම් මොකක්ද ප්‍රශ්නේ? ඒකට උත්තරේ Taman තුලමයි තියෙන්නේ. මේක දිගට කරගෙන යනවා වෙනුවට කාටවත් කිව්වට මොකක්ද හම් වෙන්නේ? දන්නවනම් මේක අනිත්‍යයි අනිත්‍ය වැටෙන භාවනා නිසායි ප්‍රතිපදාව නිසායි මට තාම අතප්පය කැඩලා නැහැ යන්න පුළුවන් යන්නේ වෙලාවට භාවනා පැත්තට අනුග්‍රහය දක්වන්නේ අපි මේක වැරදිලා වෙන්නේ නැති මේක අරකයි මේක කියපුව ගමන් මායාවේ පැත්තට ලකුණු දෙක දෙක ලැබෙනවා මොකද එයාට ඕන කරන්නේ මොනවා හරි කල්පනාවක් දාලා පිටපොට යන්නේ අපි ප්‍රතිසද්ධ කරගන්න ඕනේ මම මේ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක්. මේක මම කොච්චර නීත්‍ය සංඥාව ගන්න ඇතුවත් බුදුහාමුදුරුවෝ දක්ෂ නිසා අනිත්‍ය සංඥා කඩාගෙන එනවා. ඒක අනුග්‍රහ කරා. අනුග්‍රහ කරනකොට මම නිකන් අහස්කුර පොපුරලාගේ කුඩු කුඩු සුන්නන් දිවිලා යයි. දුන්නු ගැටයක් වතුර දැම්මා වගේ හිටිපුතර හොයන්න නැතිලා යයි. ඉතින් ඒක වෙනකොට තව දියුණුවක් නැහැ. ඕනේ නම් මේ ෆොටෝ එකක් අරන් දීලා ඉඳ ගන්න. නැගිටිනකොට බලන්න පුළුවන් කැඩිය පිටි තියනවාද කියලා. ඕ ගහන්න හිතනවා හොම්බකට රිවර්ට් වෙන්න මෙච්චර මේ ලස්සනට බහනා මේ අනිත්‍ය දැනෙද්දි ඒකට කෙනෙහිලිකම් කරනවා. අනිත් එක මට ඇවිල්ලා කියනකොට බය වෙන්නේ නැද්ද මං ආ මම දෙයට මේ උත්තර දන්නවද දන්නේ ඕක තමයි උත්තරේ ඕක තමයි උත්තරේ ඔච්චර ලස්සනට යනකොට බුදුන්ගේ පැත්ත ගන්න මායාගේ පැත්ත ගන්න අපිට සැක කරලා අනම්මන වටන්නේ මොකද අර වැඩේ වාද කරන වැඩේ පිළිවෙලට අනේක නැත කරනවා. අපි විවිස ගන්න ඕන එකතු වෙලා ඕකට දාපම් පොල්ලා මේක මේ නිත්‍ය සංඥා කඩන අනිත්‍ය එනවා අවුරුදු 2006 කට පස්සේ බුදුරසී දෙන වෙලාව. මේක තල්ලු කරන එකයි. හොඳයි. එවන අපි මෙතනින් අපේ සාකච්ඡාව මූලික උපදේශ පන්තියේ. ආව හේෂාන්කාව තියෙනවා ඒක. බේසික් ඉන්ස්ට්‍රක්ෂන්ස් එක. ඒක ඕන කෙනෙකුට අවශ්‍ය නම් කියන්නේ මේ මීටිකල අපි හදලා තියාගෙන ඉන්නවා. ඒ වගේම ඉන්ටර්නෙට් ඉන්ටර්නෙට් එකේ හැම රිට්‍රීට් එකේම වෙබ්සයිට් එක හැම රිට්‍රීට් එකේම පළවෙනි CD එක ඒක. ඊට පස්සේ ලිඛිත ඉංග්‍රීසියෙන් තියෙනවා සිංහලෙන් තියෙනවා. ඒ නිසා ඒක දැන් පොදුවේ ගිහිලා තියෙන්නේ. මේ බර්න් කරපු CDs උත් තියෙනවා මයි ළඟ දැන්න නැතුව ඇති. ඒක ලබලා දෙන්න පුළුවන්. ඒගොල්ලන් සරණයි.